අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනින්න මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ශ්‍රී ඇලන් මෙතිආරාම පුරාණ විහාරස්ථානයේ මුල් කරගෙන පවත්වන මේ දවසේ වැඩපිළිවෙලේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදු කාර්යයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ භය භේරව සහෝ හෝති නවතං භය බේරවං සාහති uppannං බය භේරවං අබිබුය්‍ය අබිබුය්‍ය විහෙරතාති අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විහාරස්ථානයේ මුල් කරගත්ත මේ වැඩපිළිවෙලේ පවත්වන ධර්මදේශනාව මේ තාක්කල් කරගෙන ආවේ ආරාධනාවකටත් අහුම්කන් දීමක් වශයෙන් ධර්ම දේශනා මාලාවක් විදියටයි. ඉතින් මේ සම්පූර්ණ දේශනා මාලාවට ඉස්සරහින් තියාගත්තේ මෑත භාගයේ කායගත සති සූත්‍රය කියලා. සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච සතිපට්ඨාන සූත්‍රයට සමාන්තරව ගත කරන ආනාපාන සති සූත්‍රයට සමාන්තරව වගේ විහිදෙන වටන සූත්‍රයක්. මේ කායගත සති සූත්‍රය සර්වචන් වහන්සේගේ ධර්මදේශන ආඩංගු සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රය. සෑහෙන ප්‍රමාණයක් දිග නිසායි ඒකට මජ්ක්‍ධිම නිකායට ඇතුල් කරන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදී සර්වචන් වහන්සේ මිනිස්සෙක් වශයෙන් ඉපදිච්ච කෙනෙකුට ඒ ලැබිච්ච ඕලාරික අත්පටිලාභය කියන මේ මනුස්ස ශරීරය කොච්චර වටින දෙයක්ද අන්න ඒක නරකට යෙදුවොත් කොච්චර නරකට යනවද හොඳට යෙදුවොත් කොච්චර හොඳට යෙදෙනවද කියන එකට කිසිම ආගමක දක්වන්න බැරි උතුම විග්‍රහයක් උතුම අර්ථකතනයක් උතුම අලුත් ක්‍රමයට බැලීමක් මේ කායගත සති සූත්‍රයේ තියෙනවා ඒ කායගත සති කියන වචනයේ තියෙන කය අනුවගිය සිහිය. ඒක හෙළ භාෂාවෙන් කාගියාසි කියලා සටහන් කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා වශයෙන් සඳහන් කරලා තියෙනවා. භාවනා පාරිභාෂ શબ્දමාලාවේ රූප කර්මස්ථානයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ අද ලෝකයේ වර්තමානයේ පවතින මේ කය සම්බන්ධ කරගත්ත කෙලෙස් ව්‍යාපාර බලනකොට රූපලාවන්‍ය වෛශ්‍යාවෘත්‍ය එහෙම නැත්නම් වෙන විභූෂණ සෝබන වැඩ ඒ වගේම මල්ලව පොර ගුස්ති පොර මේ මේ කටයුතු වලට කය පාවිච්චි කරන එක මානවයාගේ මුළු ඉතිහාසෙම තිබිච්ච දෙයක්. ඒක විවිධාකාරයෙන් වර්ණ ගන්නමින් තමයි අපි භෞතික ලෝකය එහෙම නැත්නම් ලෞකික ඥාන වඩා. මෙන්න මේ විදියට කයෙන් අනන්ත අප්‍රමාණ කෙලෙස් වගුරු අද්දී ඒ ලැබිච්ච manuss භාවය නැත්නම් manussත්ත්ව පටිලාභය දුර්ලභ දෙයක්. ඒක දුර්ලභ විදිහට අසීමිත ප්‍රයෝජන ගන්න සතිය පිහිටවන්න මධ්‍යස්ථානයක් විදියට ආලම්බනයක් විදියට ආරම්මණයක් විදිහට මේ කය පාවිච්චි කිරීම පිළිබඳව සරුවචනාංශය ඇර කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ විදිහට හිතලා නැහැ. බොහෝ ලබ්ධිකයන් මේ කය දේව නිර්මාණයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මේ දේව නිර්මාණය අරමුණු කිරීම භාවනාවට දෙවියන්ට කරන සරදමක්. දෙවියන්ට කරන හාස්‍යයක්. ඒ නිසා කවුරක්වත් කැමති නැහැ මේ කය භාවනා කර්මස්ථානයක් කරනවා දකින්න දේවවාදී. ඒ වාගේම කවුරු හරි හිතනවා නම් මේ කය භෞතික දෙයක්, පූර්ණ භෞතික දෙයක්. ඒ ආගේ මේ භෞතික වාදයට යන කෙනෙක් ඒ කයෙන් කාමක සැප විඳිනවට එහා ආධ්‍යාත්මයක් හෝ ආගමක් ගැන කතා කරනකොට හිතනවා කියනවා ආගම සහ ආධ්‍යාත්මය කියලා කෙනක අබින් වගේ හැබ්බැහියක්. ඒ නිසා භෞතිකවාදීන්ටත් මේ කය ආධ්‍යාත්මයට දාන්න බෑ. මෙන්න මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතුව සර්වචන් වහන්සේ නයිදං අත්තකතම් බිම්බං නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා මේ කය නයිදං අත්තකතම් බිම්බං මේ තමා විසින් තමන්ගේ ආහාර අණුව ඉත්තු ගුණ අණුව රූපලාවන්‍ය මධ්‍යස්ථාන හරහා ශාරීරික වර්ධන හරහා තමන් වඩාගත් දේකුත් නෙවෙයි. සර්වඥාන්සේක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරන්න බෑ. ඒ වගේම නයිදම් පරකටන් අගහන් මේක දෙයයන් ආශ්‍රේ විසින් මවන ලද්දක අද හෝනියමකුත් නෙවෙයි මේ කය කියලා කියන්නේ Tamanට ඕන විදිහට Tamanට භෞතිකව තන වඩා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ කය කියලා කියන්නේ බාහිර ඊශ්වරයෙක් හෝ සකබලධාරී දෙවි කෙනෙක් හෝ ආගම් කත්වරයෙක් විසින් මාවල දුකුත් නෙවෙයි. හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධ. ඒ ඒ හේතුන් එළඹ සිටි කල්ලි හේතුන් නිසා හටගත් දෙයක් හේතුන් අයින් වෙනකොට මේ කය නැති ආන්න මේ අදහස තමන්ට ලැබිච්ච මේ manussත් පටිලාභයෙන් ඒ නැත්නම් මේකට කියන ඕලාරික අත්පටිලාභය කියලා මේ ඕලාරික වූ අත්පටිලාභය මම කරගන්න ලද්ද දේකුත් නෙවෙයි අනුන් ලද්ද මවන ලද්ද දේකුත් නෙවෙයි න්‍යාය ධර්මයකට හේතුඵල ධර්මයකට අනුව සිදුවෙන දෙයක් බව තේරුම් ගැනීම සඳහා මිනිස්යා කියන සතාගේ අවධානය සතිය අප්‍රමාදය කයට ගණ්ඩ සරුවච්චන් වහන්සේ නමක්ම ලෝකේ පහළලා කියන්නේ නැත්තම් අපි කවදාකවත් අපේ අවධානය කයට ගන්නෑ අපි අනුන්ගේ කයට ගන්න. තමන්ගේ ආලවන්තයාගේ මේ වල්ලබයාගේ ප්‍රේමවන්තයාගේ ප්‍රේමවන්තිගේ අම්මගේ තාත්තගේ එතන ශාස්ත්‍රුන් වහන්සේගේ කය පිළිබඳව අපි හරියට සද්ධා ගැන කතා කරනවා. තමන්ගේ කය ගන්නව නම් ගන්නේ රූපලාවන්‍ය වඩන්න. එහෙම නැත්නම් මේ කායික ශක්ති වඩන්න. නැත්නම් විභූෂණ සඳහා නැත්නම් අනුන්ට කෙලෙස් වගුරුවන්න. අන්න එහෙම නැතුව මේ කය හේතුඵල ධර්මයෙන් හටගත්ත දෙයක් විදිහට කය දිහා මේ බලන බැල්ම අනිකුත් සියලුම ආගම් ශාස්ත්‍රුන් වහන්සේලා ඉක්මවලා ගිය බැල්ම. අන්නේ විදිහට මේ කයට හිත ගන්නකොට මේ මිනිස්සයා කියන සතහට පුදුමාකාර අපහසුතා රාශියකට මතුවෙන්න වෙනවා. තිරසනෙකුට මේක කොහොමඩක්වත් ගන්න බෑ. ඒක මාතෘකාවෙන් පිටයි. මිනිස්සයාටත් ජීවිතයේ ප්‍රථම යාමය මන්ද දශකය වර්ණ දශකය ක්‍රීඩා දශකය කියන දශක තුනේම කාමෙටමයි. කදාකත් ඒ වයසවල ඉන්න කෙනෙකුට මේ බණක් භාවනාවක් පන්සලක් මේ වගේ පින්කම් කරන්න යදිනවා අඩුයි. මේ ඉන්න තරුණ පිරිසට මං අඩුපතක්සීරු කරනවා නෙවෙයි මං ඊයත්න්ට දෝත් පුණුන් දීලා වඳිනවා. වඳින අතර කියනවා අපේ අම්මලා තාත්තලාගේ දෝෂේ නිසාමත් අධ්‍යාපනයේ දෝෂේ නිසාමත් රටේ පවතින නොමග යාම නිසා මත් තරුණ පිරිස් සියල්ලම කාමයට යොමු වෙලා තියෙන එකක් භෞතික ශරීරයේ රසායනික ශරීරයේ යෙදිලා තියෙන්නේ ඒ මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ කියන පළවෙනි අවුරුදු 10 10 ඉඳලා 20 දක්වා 20 ඉඳලා 30 දක්වා කාමයට. ඒක ඉතින් ඔක්කොමලා පිළිගන්නවා අයුවාදීන් ඒකින් ටැග් කරන්න බෑ. ඊට පස්සේ බල දශකය ඥාන දශකය එනකොට අපිට වගකීම් අධිකකම නිසා එදාට දරුවන්ගේ වගකීම් තියෙනවා. Tamange අඹුවගේ අම්මයි තාත්තයි බලන්න තියෙනවා. මගේ අම්මයි තාත්තයි බලන්න තියෙනවා. ඒ නිසා එයාට වනස්පති කියලා කියනවා සියල්ලටම ආධිපති මෙයා ළඟ තමයි සල්ලි තියෙන්නේ මෙයා ළඟ තමයි දේශපාලන ශක්තිය තියෙන්නේ මෙයා ළඟ තමයි සමාජික ශක්තිය තියෙන්නේ මෙයා ළඟ තමයි ආර්ථික ශක්තිය තියෙන්නේ ඒ අයියා ඊට පස්සේ. ඒ අයියා වුණාට පස්සේ මොනම දෙයක්වත් කරන්න බෑ කඹරපන් උදේ ඉඳලා හැන්දා වෙනකන් සඳුදා උදේ අමුඩ ගහගත්තාම ඉකුරාදා හැන්දා වෙනකන් හම්බ කරනවා. සෙනසුරාදා ඉඳලා ඉතින් පන්සලට හරි කෝවිලට හරි පල්ලියට හරි ගිහිල්ලා ඒ සඳ උදේ ගහන්න දෙන අමුඩ ගැන තමයි කල්පනා. ආයෙදී සිකුරාදනකම් අමුඩේ ගහනවා මෙතන ඉන්න ඔක්කොම මේ මැටි කරත්ත ඇදපු හෝ අදින අය. ඉතින් sorry තමයි කියන්න තියෙන වෙන මොනවා කියන්නේ. මේගොල්ලන්ට වෙලාවකුත් නැහැ. ඒගොල්ලන් ගොඩක් වගකීම් තියෙනවා. 60 පැන්නට පස්සේ නම් කට්ටිය මට පේනවා සෑහෙන්න බණට භාවනාවට කැමති. හැබැයි වම තිනුට දකුණ තිය වෙන එකක් මම කරනවා. උතුර බලනකොට දකුණ පේන්නේ. හරිම කැක්කමක් තියෙනවා, හරිම සද්ධාවක් තියෙනවා, හරිම ඕනකමක් තියෙනවා. හැබැයි ඉදurang ඔක්කොම පරිහානි පැත්තට ගිහිල්ලා. පේනවා නේද අපිට මේ ගැට ගහලා තියෙන ගැටේ හැටියට ජීවිතේ ප්‍රථම යාමේ කලුකෙස්ටි බේදී භද්‍ර යවුණේදී මේකට යන්නේ මධ්‍යමයේ යාමේදී බුදුමාකාර වගකීමක් දීලා මේ මිනිස්සයා පුම්බලා මෙයා ලොකු කරලා ඔක්කොටම ලොක්කා කරලා ඊට පස්සේ යාට ඒක කරන්න බෑ යුතුයකම් හැට පිටලා හොට බිම ඇනෙනකොට ඔන්න පන්සල් යන. ඉතින් මම මේක කියලා හරියට මම බැනුම් ගන්නවා නමුත් මටත් වයස 63යි. මේ කාටවත් කතාවක් නෙමෙයි මම මේ කියන්නේ අපේ ජීවිතය හැඩ කරලා තියෙන හැටියට මේ තුන් යාමෙන් එක යාමයකටවත් කායගත සතිය පිහිටවන්න පිහිටක් නැහැ. සරණක් නැහැ. යදවුමක් නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ කය අනුවගිය සිය කියලා කියන්නේ බුදුරජාණන්සේ කායේ කායානුපස්සී විහෙරති කියලා බොහොම ලස්සනට මේ කය කියන වචනේ දෙපරක් පාවිච්චි කරනවා. කයෙහි කය අනුවගිය අනුපස්සනාවක් විපස්සනාවක් කරා. ඒ කියන්නේ කය රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් හෝ දොඹකරයක් හෝ අනුන්ට ගුටිපුර දෙන්න ගුස්ති පුරාලන්න දෙයක් හෝ බරක් කරගන්න නැතුව මේ කය කියන්නේ හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති හේතුඵල ධර්මෙන් හටගත් දෙයක් හේතු නැතිලාට නැති වෙනවා ඒක ඇති හැටිය බලන්න ඕනේ කියලා කය දිහා කයානෝ බලන ගතියක් කිසිම දවසක කිසිම අධ්‍යාපන ශාස්ත්‍රික උගන්වන්නේ නැහැ අධ්‍යාපන ශාස්ත්‍ර උගන්වන්නේ ඊට එහා මෙහා වෙච්ච කාමසුකල්ලි කාණ යෝගී හෝ අත්තකිලමතාණ යෝගී ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ කායේ කායන් පස්සේ ක්‍රමයට හිත යොදවනයි කියලා කිව්වහම ඒක විශාල අභියෝගයක් සමාජික වශයෙන් බලනකොට පොදු අභියෝගයක් පුද්ගලික වශයෙන් බලනකොට ඒක නාට පෞද්ගලික අභියෝගයක්. ඒක හොඳට පේනවා යම් කිසි කෙනෙකුට මේ කායගත සත්‍ය අනුව මූලික උපදේශ ලැබලා පරියංක භාවනාවට ගියයි කියලා කිව්වොත් සක්මන් භාවනාවට ගියයි කියලා කිව්වොත් නැත්නම් ඉදින්දා ජීවිතේ හොඳට සත්‍ය පිහිටලා හිටන වෙලාවක බලන්න හොඳට කායගත සත්‍ය පිහිටපු වෙලාවක් තියෙනවා මේ විශේෂයෙන්ම ටිකක් කල් භාවනා කරපු කෙනාට දැන් මම ඉඳගෙන මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට මං හිත ගත්තා. මම දැන් මෙතන ඉන්න බව මම දන්නවා. ඒක මට හොඳටම සාතිකයි. සතිය පිහිටියා. මට අප්‍රමාදයි. එළඹ සිටියයි කියලා. ඒක නට අහන්න බලන්න මෙතනින් ඕන කෙනෙක්ගෙන් මොනවද දැන් අත්විඳින්නේ කියලා. කොහොමද දන්නේ දැන් Tamange හිත සතිය පිහිටියයි කියලා කාටවත් කටක් කරලා කියන්න බෑනේ වර්තමාන සතිය පිහිටුවාම මොකද්ද ලැබෙන අත්දැකීම කියලා. ඔක්කොම ගොළු වෙනවනේ. මොනම භාෂාවකටත් කතා කරන්න බෑනේ. මොන විදිය රූපකයක් දෙන්නත් බෑනේ. මොන විදිය නිදර්ශනයක් දෙන්නත් බෑ. ඒ නිසා පේනවා යම් කිසි කෙනෙක් මේ සතියට අප්‍රමාදයට කාග්‍යාශී කියන කයano සීයට හිත ගත්තොත් ඒ මනුස්සය එතනම භාෂා විලාස වශයෙන් අසරණ යනාතයි. කිසි විදිහකට එලි කරන්න බෑ. ඒ නිසා මේ මිනිස්සයා ඒ යෝගාවචරය කියලා කියමුකෝ ගොළුෙක් දකපෝ හීනයක් වගේ බවටපත් වෙනවා දකින්නවා අත්දකින්නවා කියා ගන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට සම්බන්ධ වෙන්නේ sannivedanaනේ sannivedana කරන්න වෙන ඕකටනේ. බුදුබණ කියන්නේ ඔතනනේ. මේ මේ යෝගාවචරණ සංඥා කියන්නේ. දැන් යම් කෙනෙක් මේ විදිහට සතිය පිහිටවලා මගේ ඒ වෙලාවේ කාමේ තිබුණේ නැහැ, ද්වේෂේ තිබුණේ නැහැ, නිදිමත තිබුණේ නැහැ, අතීත අනාගතයේ පිළිබඳ සැක හෝ සැලසුම් තිබුණේ නැහැ, සැක තිබුණේ නැහැ. මගේ හිත කයේ වර්තමානයේ පිහිටියානම් ගොළු වෙනවා. ඒ වෙලාවම ගොළු වෙනවා. එතකොට පේනවා අපේ මේ ජීවිතේ අපි යමක් දන්නවයි කියලා නම් ඒ හැම දැනුමකින්ම කරන්නේ මේ කායගත සතියේට කෙනෙහිලි හරියාදු තමයි. අපි දන්න ප්‍රකාශ කළ හැකි ගනුදෙනු කළ හැකි සෑම තොරතුරක්ම කායගත සත්‍යයට විරුද්ධයි. යම් වෙලාවක කායගත සත්‍යයට එළඹ වාසය කරා නම් ඒ වෙලාවදී අපි ගොළු වෙනවා. ඒ වෙලාවදී අපි කූඩුවකට දාලා හිර කරා වගේ දැනෙනවා. මේ නිසා කායගත සතියේට පළවෙනි වතාවට හිත දාන ආධුනික යෝගාවචරයේ බුද්ධි විදින දේ තමයි බය කියන්නේ. කායගතයට හිත ගිය ගමන් එයාට බයක් සැකක් ඇති වෙනවා. මේකද සතිය කියන්නේ ඉතින් මේකට ගියාට පස්සේ ලෝකෙන් කැපිලා ගියා වගේ රහෙන් තල්ලු වුණා වගේ අතපල්ලේ වැටුණා වගේ කාටවත් කතා කරගන්න බැරුව යනවා ඒ නිසා අනිවාර්යයෙන්ම තර්ක මනස අපේ ආකාර පරිවිතක්ක වශයෙන් තියෙන කතා ඥාණය එහෙම නැත්නම් අපි කතා කළ හැකි తত্ত্বය Tamanට අර්ථකථනයක් දෙනවා මේක ටිකක් අනිශ්චිත තැනක් මේක ටිකක් අනතුරුදායක තැනක්. මේක ටිකක් බය දනවන දෙයක් කියලා සතිය පිහිටවනකොටම එයාට බයක් ඇති කරන ස්වරූපෙන් තමයි අපේ තර්කණය හැදිලා තියෙන්නේ. අපේ නව කතාව හැදිලා තියෙන්නේ. අපේ ටෙලි නාටක හැදිලා තියෙන්නේ. අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. අපේ sannivedana හැදිලා තියෙන්නේ. කොටිම sannivedana කියන එක බිඳුවට බහිනවා. සතියට ගියාට පස්සේ ඇතුළත කතාවකුත් නැහැ පිටතට කතා කරන්න තේරෙන්නේ නැහැ. නමුත් 100ක් මේක අත්දකින්න පුළුවන්. අත්දැකීම බයක්, චකිතයක්, අසරණ ගතියක්, අනාථ ගතියක්, මහ පාළු ගතියක් වෙනවා ටිකක් ඔක පවතිනකොට. ඒ නිසා මේ කායගත සතියට බුදුබණක් අහලා මේකට කුසල ඡන්දයක් පහල කරගෙන හරි විදියට යොදවලා සාර්ථක වෙනකොටම කෙනෙකුට ඇති වෙන්නේ නොදන්න නూరుණු පුරුදු තැනකට ගිය කෝල ගති කෝඩු ගති. මේ නිසා කායගත සතිය කියන අහලා නැතුව නැත්නම් කායගත සතිය පිළිබඳව සාධරකමක් නැතුව නැත්නම් කායගත සතිය පිළිබඳ ලෑස්තිලා ගියේ නැත්නම් පළවෙනි අත්දැකීමේදීම බය බෙහෙරව පාලකට. නමුත් ਸਰවචනසේ සූත්‍රය સમાપ્ત කරලා කියනවා භය බෙහෙරවං සහෝ හෝති. බය බෙහෙරව ඉක්මවන්න පුළුවන් වෙනවා. මේ කායගත සතිය හොඳට වැඩුවොත් ආධුනිකයා කියාවි බය බේරව පටන් ගන්නේ කායගත සතිය වැඩුවොත් කියලා. සාදාකත් භාවනා කරනවා කියනකොට භාවනා කරලා කයට හොඳට හිත පිහිටලා එක චිත්තක්ෂණයකින් නම් ඒ අත්දැකීමේ නැහැ ටික වේලාවක්. කයෙම හිත හිටියොත් අපි පාළු වුණා, තනි වුණා, අසරණ වුණා, අනාථ වුණා වගේ දැනෙනවා. මම ওই ඉස්සෙල්ලා දවසක් කියලා මට මතකයි මම 70 7 විතර අවුසේ අවුරුද්දේදී විශේෂයෙන්ම 70 70 78 මාරු වෙන වයසේදී අවුරුද්ද වෙනස් වෙන කාලෙදී මට අවුරුදු 25 26 අතර වයසේදී මට මේ සතිය පිළිබඳ වචනය වුණා. මෙච්චර විස්තරව කියලා දෙන්නේ ඒ කාලේ කවුරක්වත් හිටියේ නෑ. ඒ නිසා මට ඕනේ වුණා මේ අත්හදා බලන්න මේ කයට හිත ගත්තාම ආනාපාන සතියක් කියන්නේ කායත හිත ගැනීමේ සුවිශේෂී අවස්ථාවක්. මොකද වෙන්නේ කියලා හැබැයි මට පුදුම ලැජ්ජාවක් තිබුණා. ඒ තරුණ වයසට මම භාවනා කරන කෙනෙක් කියලා කවුරු හරි දකි. මට ඕනුණා ඒක සම්පූර්ණයෙන් රහසෙන් තියාගෙන ඉන්න. ඒක මට ලැබිච්ච උපදේශයක්. මේක පේන්න කරන්න එපා. මොකද අම්මලා තාත්තලාත් ඊර්ෂ්‍යා කරනවා. අම්මලා තාත්තලාවත් කැමති වෙන්නේ මේ කුඩුගල් වගේ ඉන්න ඉලන්දාරි භාවනා කරයි. අල්ලපු ගෙදර මිනිස්සු බයින් එක නම් ප්‍රශ්නයක් නෑ. ගෙදර මිනිස්සුගේ බේරෙන්නේ ඒ නිසා මට මතකයි දවසක හැන්දෑවේ 15ක දවසක් ගෙදර කවුරක්වත් නැති නිසා මම ගෙදර තියලා අපේ ගෙදර ඉන්න ඔක්කොමලා අම්මලයි අක්කලයි අයියලා ඔක්කොම පන්සල්. ඉතින් මේ වාර මාරු කරගෙන තමයි අපි කරන්නේ මේ මමත් පන්සල් යන වෙලාවල් තියෙනවා. එදා මම යන්නේ නැති වාරයක් මම ගිහිල්ලා ඉන්ට ගිහිල්ලා ඇඟ හොදාගෙන ඇවිල්ලා හයත් හතත් විතර ඇති වෙලාව ඇඳ උඩ වාඩි වෙලා ඉතින් දන්න කමට අහනක් නැහැ කියලා දෙන්න කවුරක්වත් නැහැ. මං ඉතින් වාඩි වෙලා බලාගෙන හිටිය ඇඟ දිහා. මේ ඉන්න එක දිහා. ඉතින් ඇඟ පිරිසිදුයි. කොට්ටේ උඩ තිබ්බා. නෑ ඇඳ උඩ තිබ්බා. බලාගෙන ඉන්නකොට මගේ අවධානය ගොඩක් තැම්පත් වෙනේ සද්දදී. ඒ මට ඇහුණා 6ට විතරේ මම නාපුලින්දේම ගෙම්බෙක් එක දිගටම එයාගේ නෝනට කතා කරනවා SMS යවනවා ටෙලිෆෝන් යවනවා. ඉතින් දෙන්නගේ දෙන්නගේ ගනුදෙනුව මට ඇහුනේ පුරුෂයාගේ කතාව විතරයි. ඉතින් මේක දිගේම මම අහගෙන හිටියා හිටියා හිටියා මට දැන් තියෙන එකම ලෝකයේ මේ ගිම්බගේ කතාව. ඉඳලා ඉඳලා ඉඳලා ඒක තියෙද්දි ගිම්බගේ කතාවට ඇහෙනවා. මේ හැන්දෑවේ ගොම්මන් වෙලාව ඊට පස්සේ දැන් මේ කරදරයක් නෙමෙයි මට දිගින්ම දිගටම කෑ ගන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ ඒ අම්මලාගේ පන්සලේ ඒ දවස්වල ලවුඩ් ස්පීකර් එහෙම දානවා අඩුයි. ඒ ඈත පන්සලේ සද්දයක් ඇහුණා. දැන් ඒක ඇවෙන්නේ ඈතින්. ඒක ඇහෙනකොට දැන් ගෙම්බ ගන්න පැත්තකට ගිහින් අර ඈතින් එන පන්සල් සද්දය ඇහුණා. ඊට පස්සේ මම ඒකත් ඒකෙච්චර කරදර කරන්න මට බෑ නෙවෙයි. ඊටසේ ඊටත් පල්ලෙහාට ගියා. පල්ලෙහාට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ කියන්න දන්නේ නැහැ. නිකන් ඉටි ටිකක් කුලිපක් උඩ තියලා උණු කරලා ඉතින් බෑවට පස්සේ අර ඉටි ටික ගල් වේගන ගල් වේගන ගල් වේගන එනවනේ. මිදෙනවනේ. අන්න ඒ වගේ මට තේරුණා. හැබැයි ඉච්චර විස්තර කියන්න පුළුවන් නෑ. දැන් තමයි එදා තේරුන්නේ. හැබැයි ඊට පස්සේ මේ ඇඟ ඇතුලේ කුංචි නිකන් සුලිසුලකක් වගේ එමීට එමීට කැරකෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේකත් ටිකක් අල්ලලා යන්න පුළුවන්. ටික වෙලාවක් යනකොට මේ කරපාන ඇඳත් අරගෙන යන්න පටන් ගත්තා. මම පුදුම බය වෙලා දඬු වෙලා මම නැගිට්ටේ ඇඳ අල්ලගෙන. මේ මොකද වෙන්නේ කියලා දන්නේ මට මොකද්ද වෙන්නේ දන්නේ කැරකිලා කැරකිලා කැරකිලා යන්න පටන් ගන්නවා. එක පැත්තකින් ආසයි. නමුත් අනිත් පැත්තෙන් 100%ක්ම දන්නේ නැහැ මොකද උනේ කියලා. ඒත් මට පේනවා කොඳුයට පිළිගේ තාම එයා කන්ඩිෂන් කරපු උහුණකක් යනවා වගේ සීතලට උඩට යනවා. දැන් මේ කවුරුත් එක්ක කතා කරන්න බෑ. පස්සේ මං ගිහිල්ලා මං අඳුරන වැඩිමාල්ලෙකුට ගිහිල්ලා කිව්වා මේ භාවනා කරා මොකද්ද උනේ කියන්න දන්නේ නැහැ. මෙහෙම සීතල උනා පුදුම බයක්. බුදුම නూరు ගතියක්. බුදුම නුරුස්නා ගතියක්. බුදුම කෝඩු ගතියක්. හැබැයි එක පැත්තකින් සෙල්ලක්කාරකමකුත් තියෙනවා. එක පැත්තකින් පේනවා මේ මොකද්ද මේක තැම්පත් වෙලා කියලා. ඊට පස්සේ මේ මට කතා කරපු මාත්‍ය කතා කරලා කිව්වා අපෝ දැන් අවුරුදු 8ක් විතර මම භාවනා කරනවා කවදාකවත් මෙහෙම දෙයක් වෙලා නැහැ බලපං උඹට පිනක් තියෙන්න ඇති භාවනා හරි ගිහිල්ලා කියලා. දැන් මං හිතුවේ කෙලවෙලයි කියලා. දැන් මෙයා කියනවා විශාල හරි ගිහිල්ලක් හරිලා තියෙනවා. ඒ මං කෝ සෑර්ට වැරදිලා වෙන්න ඇති. මොකද මට ඇතුනේ බයක්. ඊට පස්සේ කිව්වා ඒකේ එතෙන්ද යනකොට නික්ලේශී தත්ත්වය එනකොට කෙලස් බය වෙනවා. දැන් අපි නික්ලේශී පැත්තෙන් බැලුවොත් ජයග්‍රහණයක් කෙලස් පැත්තෙන් බැලුවොත් පරාදයක්. ඉතින් මං ඇහුවා කොහොමද අපි ඕක වෙන් කරගන්නේ? මේක කෙලේශයක් කෙලස් පැත්තෙන් බැලුවොත් බයක්. තනි වුණා, අසරණ වුණා, පාළු වුණා, නොදන්න ශේෂ්ඨයකට ගියා. එහෙම නැත්නම් කෝල ගති, කෝඩු ගති පහළ වෙලා නමුත් ඇතුලෙන් තේරෙනවා ඊටාත්ම පිරිසිදු වතුරකට බහගත්තා වගේ එතන ඊටාත්ම ඔක්කොම සියල්ල එකතු වෙලා ආඩ්‍ය ගතියකට සම්පත්‍ති කර ගතියකට ගියා වගේ ඒ කවදාවත් ගිහිල්ලා නැති නිසා මේ බයක් ඇති වෙනවා ඊට පස්සේ මට කියපු එක නා කිව්වේ ඒ එදා ඇති වෙච්ච දේ නැවත නැවත ඇති වෙන්න කුමක් කළ යුතුද කියලා මට අද වෙනකන් ඊට පස්සේ ඒ කියන තැනක් එතනම ඉඳගෙන මට ලැබිලා තිබුණේ නැහැ කෙසේ නමුත් මේ පළවෙනි අත්දැකීමේදී මට හොඳට මතකයි මේ බය මුසු ආසයි බයයි කියලා එකක් තියෙන අන්නේ වගේ එකක් තියෙන. ඇතුලෙන් ආසාවක් වෙන පිටින් බයක් වෙන. ඉතින් මේ බය භාවනා කරන පටන් ගන්න කායගත සතිය පිහිටවන්න යන ඕනම කෙනෙකුට අනිවාර්යයෙන්ම හරහ <clears throat> විනිවිද යන්න වෙනවා. ඒ නිසා ආධුනිකයාට පේන්නේ කායගත සතිය පිහිටවන්න ගියාම බය බේරව පහළ වෙනවායි. නමුත් අද ඉදිරිපත් කරපු පාඩේ ගාථාවේ ਸਰවඥාන්සේ කියන්නේ බය බෙහෙරව ඉක්මවන්න පුළුවන් කියන. ඉතින් කොහොමද මේ බය බෙහෙරව අවුස්සන වැඩක් කරලා කවදාකවත් නැති විදිහට කෝල ගති කෝඩු ගති තැනකට ගෙනියලා මේ බය බෙහෙරව ඉක්මවන්නට කවදා හරි ඒක පිළිබඳව ජයග්‍රහයි වශයෙන් කතා කරන්න කවදා හරි ඒකට ඒක සමවැදිලා එනත ඒකට එළඹ වාසය කරලා සමාදම් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය ආගමට විරුද්ධ අය කියන ඕක තමයි භාවනා කරන්න යන්න එපයි කියලා කියන්නේ. අපි දන්නේ නැති ශේෂ්ත්‍රයකට යන්නේ. ඒ නිසා මොකටද මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ? <clears throat> නමුත් යෝගාවචරයට ශ්‍රද්ධාව තියෙනවනම් ශීලය තියෙනවනම් සතිය තියෙනවනම් එන විදිහට කියන්න පුළුවන් මේ වැඩේට ලෑස්තිලා යනවා. මේක යෝග ජීවිතේ විතරක් නෙවෙයි තමන්ගේ කයත් තිරියම් කරන අලුත් ගවේෂණයක් පාඩපත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේත් එක්ක අපි මොකද්ද ගනුදෙනුවක් පටන් ගන්නවා. මේ කය මුල් කරගෙන කාගෙන්වත් ණයට නැති තමා විහිම් ඇති කරගත්ත කයට 100%ක්ම নিমগ্ন වෙන කාය පිළිබඳව 100%ක්ම ප්‍රේම කරන තමංග හොඳම මිත්‍රයා බවට පත් වෙන ගනුදෙනුවක් පටන් ගන්නවා. මෙන්න මේ ගනුදෙනුව පටන් ගන්න නම් මේකට බහිනකොට බය බෙහෙර පහළ වෙන බව දැනගන්න සූතමය වශයෙන් ඒකල දැනගන්න ඒ බය බෙහෙරව පහළ වෙන එකට බයෙන් ගියොත් නොදැන ගියොත් ලෑස්ති නැතුව ගියොත් මානසික අසහන සහ කායික අසහන තියෙන එකනට ඒ තියෙන අසහන වැඩි මේක වෙන දෙයක් මේක අනිවාර්යයෙන්ම ජීවිතය අලුත් කරන දෙයක් ඒ නිසා මෙහෙම දෙයක් ආවට කමක් නැහැ මම මේක අරගෙන යන්න ඕනේ කියන ඒ ලෑස්තිලා යන ගතිය එන්න අවුරුදු කීයක් භාවනා කරන්න වෙයිද දන්නේ. කොච්චර භාවනා කරත් මේකට එහෙම සෙල්ලක්කාර අදහසකින් රැඩිකල් වාදී අදහසකින් මේක තරහ තමයි අපි මේ ලැබිච්ච manussකය පරෝජිනෙට ගන්න. එහෙම නැත්නම් අපි හීනෙක ඉන්නේ. අපි කොයි වෙලාවත් ඉන්නේ අතීතේ නැත්නම් අනාගතේ නැත්නම් අනුන් ගැන හිතේ. නැත්නම් අතර මෙතන ගැන හිතේ හිතා. කවදද මේ ජීවිතයේ මම ජීවත් කරවන්නේ? කොයි වෙලාවද මම මම දැන් මෙතන කියන තැනට යන්නේ කියන එක එනකොට අර වට වෙන කෙලෙස් බුද්ධම අසහනශීලී අනිශ්චිත කරවන පාළු කම්මැලි ගතියක් ඇති පාළුව තනිකම පාළුව දෙවනත් කරලා ඔබ නාඩං උලලේනෝ කියලා තින්දක්කේ අර පාළුව දෙවනත් කරගෙන කවුරුත් නැති වෙලාවේ භාවනා කරනකොට උලලේන අඬන්න වගේ ඇඟ හීතල වෙනවා හීන්දාඩිය දානවා නමුත් එතන තියෙනවා නොගිය ගමනක්. නూరు දෙයක්. අන්නේ නూరు දෙයට යන්න අපි ලොකු සංස්කෘතිය ඉන්නකොට ඒක වචනය කියන්නේ ලෑස්තිලා ඵලයක්. ඒක උගන්වන්න පුළුවන් දෙයක්ද කියලා සැකයි. කාටද මේම දෙයක් ඒ නూరు දෙයක් තියෙන කමන්න කඩාන ඵලයන් කියන එක කිව්වට කී දෙරෙකුට ඇහෙයිද? ඔක්කොටම වඩා තියෙන්නේ අර තිබුණු බයත් නැති කරලා අරස්සාවක්. නමුත් මේ භාවනා වෙදි විශේෂයෙන් මම මේ කතා කරන්නේ විපස්සනා භාවනාව. ඒ වගේ ඇඟ කිලිපොළන පාළුව දෙවනත් කරන හුද්දේ කලාවක් පාළුව දෙවනත් කරන විවේකයක් පිටිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි ජීවිතයේ නැත්තම් භාවනා ජීවිතයේ පළවෙනිම කඩයිම. මෙන්න මේ එන දේ විනිවිදලා යන්න පුළුවන් තරම් ශ්‍රද්ධාවක් තියෙනවනම් විනිවිදලා යන්න තරම් සීලයක් හිතට අදිෂ්ඨානයක් තියෙනවනම් විනිවිදලා යන්න තරම් සතියක් තියෙනවනම් මෙන්න මේකට ගිය ගම මේ මේ එන බය මේ තනිකම මේ ඒකාකාරී ගතිය මේ අනිශ්චිත ගතිය විනිවිදපු ගමන් ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ සඳහා මං කිසි කෙනෙක්ගෙන් ආයුධ උපකරණ ගත්තෙත් නෑ කිසි කෙනෙකුට ණයත් නෑ මම්මයි මේක කරන්නේ ඊට පස්සේ ආට එනවා පුංචි අභියෝගශීලී හිතක් මට අනිත් දවසේ මීට වැඩිය මේ නුහුරු ප්‍රදේශයට යන්න ලැබේවා. මේ නුහුරු නුපුරුදු ගතියට මට ඉස්සරහට යන්න පුළුවන් වේවා කියලා සත්පුරුෂයාට නම් ශාද්ධර්මයේ අයපු කෙනාට නම් අර තාර්ක සංකල්පනා තියෙන කෙනාට නම් පුලුල් සංකල්ප තියෙන කෙනාට යන්න පුළුවන් ගතියක් තියෙනවා. මෙතන ඉන්න මේ පිරිසේ එක්කෙනෙක්වත් මෙතෙන්ට නොගිය කට්ටිය නැහැ. ඔක්කොමලා මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා මේ ඔක්කොමලා එදාට පිරිත් නූල් ගැට ගන්නවා, සෙත් කවි කියවනවා, බය වෙනවා, තනිකන් දෝෂ එනවා. තනිකන් දෝෂ ඇවිල්ලා ආයේ දන්න කෙලස් භූමියට වැඩ. කබලෙන් ලිපට වැඩ. කවදා හෝ භාවනාවේ හැබෑ වෙනසක් වෙනවයි කියලා කියන්නේ මේ භාවනා කරනකොට එනේ නూరుණු පුරුදු හැඟුම්. හැඟුම් කියන්න බෑ මේකට අත්දැකීම් කියලා කියන්න වෙන්නේ. ආන්න ඒකට අභියව නොබියව මූණ දීලා මේක හරහා යනකොට ශද්ධාව කුළු ගැන්වෙනවා. මම සීලෙක ඉඳලා මේක කරපු එක හොඳයි කියලා සීලය පිළිබඳව ලොකු අවික්ෂිප්ත භාවයක් ඇති වෙනවා සතිය වැඩෙනවා කියලා මේකට ඒ හැකි සංඥාව කරබැලීමේ ආධාව කුසල ඡන්දය අන්ත ආදිමුක්තේ පහළ වෙනවයි කියන එක මේ යෝග ජීවිතයේ හම් වෙන පළවෙනිම ඒ කුතුහලයක් කුහුලක් කරගෙන යන්නේක අන්තිමට මේ යෝගාවචරය මේ භාවනා කරනකොට කයට දැනෙන මේ දරතය يعني මොකද්ද නුහුරු නුපුරුදු ගතියක් දැනෙන මොකද්ද දවන තවන ගතියක් වගේ සමහරකට පේනවා. සමහරට කොංගුණා වගේ තනි වුණා වගේ පේනවා. අන්න මේක දැනෙනකොට මේ සතිය වැඩෙන බව ලකුණක් මේක මම බයට හේතුවක් නෙවෙයි. තරුණ ප්‍රීතියට හේතු කරගන්න ඕනේ ප්‍රමෝදයට හේතු කරගන්න ඕනේ කියන මේ වෙනසෙන් තමයි යෝගාවචරයා මේ මාර්ගය අමාර්ගය දෙක වෙන් කරගෙන අභියෝගශීලී මනසක් සෙල්ලක්කාර මනසක් එහෙම නැත්නම් යහ සංකල්පනාවක් ඇති කරගන්න. ඉතින් ඒක ටිකක් මේ සාගවච්ඡන් වහන්සේ විස්තර කරනවා මේක. ඒක විස්තර කරනකොට විශේෂයෙන්ම මේ චුලසුඤ්ඤත සූත්‍රය සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ පොට්ටපාද සූත්‍රය වගේ තැන්වල තමන්ගේ මුළු ලෝකෙම කැප කරලා පිරිසුත්තන කියලා වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත යොදලා ඉන්න වෙලාවේදී ඒ කෙනාට හේතු ගණ ගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් මේ කයට හිත ගන්න නම් මුළු ලෝකෙම අමතක කරන්න. මට අතීත අනාගත දෙකම අමතක කරන්න. ඒකෝර තමයි මේ මොහොතේ හිත ගන්න පුළුවන්. අරය මෙයා ගැන තියෙන හිතවිලි අමතක කරොත් විතරයි <clears throat> මම කියන එකට හිත ගන්න පුළුවන්. අතන මෙතන ගැන අමතක කරොත් තමයි මෙතෙන්ට හිත ගන්න පුළුවන්. එඳා මම දැන් මෙතන කියන තැනට හිත ගන්න ලෝකයක් පාවා දෙන්නේ. අපි පාව දෙනවා කියන්නේ ලෝකයක් දන් දෙන්න. ඉතින් මේ දන් දෙන්න බැරි අය තමයි ලෝකෙට ආශා කරන කොනකට හරි මයිලකට හරි ආශා කරන කෙනාට මම දැන් මෙතන නිකන් මේ ඉඳගෙන ඉන්නවා ඒ ඉඳගෙන ඉන්න එක ගන්න මේ ලෝකේ දන් දෙන්න ඕන කෙනක යටි ඉතින් හරි බැඳීමක් වෙන්න ඇති චිත්තක්ෂණයකටවත් මම දැන් මෙතන කින්තන්න ගන්න බෑ ඒ තරම්ම ලෝකෙට කෑදලා ඒ තරම්ම ලෝකෙට බැඳිලා ඒ තරම්ම ලෝකෙට බත් බැලියෝ. ඒ තරම්ම ලෝකෙට දාසකම් කරනවා. ඉතින් තක් චිත්තක්ෂණවත් ගන්නවා. නිසා කවුරු හරි දැනගත්තොත් අනේ මම මේ තරම්ම කොච්චර ලෝභකම් කරලා ඉඳලා මැරෙනවා. මැරෙනකොට ඕක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ඉස්සල්ලා මේක කරලා බලන්නයි බුදුහාමුදුර අපිට සද්ධාව දෙන්නේ. සත් සීලේ තියෙන්නේ, සතිය තියෙන්නේ කියලා හිතන්න යම් කිසි චිත්තක්ෂණයක මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ හිත ආවයි කියලා මෙතන ඉන්න උඹ දෙනෙක් මං හිතන්නේ ඒක දාන්න. ආවට පස්සේ අර ලෝකයක් පාවා දීලා ගත්ත මේ මම දැන් මෙතන කියන එක දැනෙන්නේ කන්දුස් කිරියාවක්. දරතයක්. දැවිල්ලක්. දැවිල්ලක්. එනිසා සරුවත්යන්සේ සඳහන් කරනවා දැන් ඔබ මුළු ලෝකයක් පාවා දීලා මේ කය කියන මේ අත්පාරිලාභෙහෙට මම දැන් මෙතන ඉන්නවා කියනකොට මහණී ඒකාන්තයෙන් උඹට දැනෙන දරතයක්. ඔබට දැනෙන දැවිල්ලත් ඇවිල්ල. අන්නේ දැවිල්ල තැවිල්ල දැවිල්ල තැවිල්ලක් විදිහට ගන්න එපා. මේ දැවිල්ල තැවිල්ල ලෝකයක් අල්ලගෙන ඇති කරගන්න කෙලෙස් තරම් අසහනයක් තරම් ආතතියක් තරම් දැඩි නෑ. ඊට වැඩිය අඩු දැඩි දැවිල්ලක් තියෙනවා. ඊට වැඩිය අඩු දරතයක් තියෙනවා. ඊට වැඩිය අඩු දැවිල්ලක් තියෙන කියලා මේ කය මතින් මතුවෙන මේ දරතය කය මතින් කයට හිත ගැනීම නිසා ඇතිවෙන මේ දැවිලි තැවිලි දරතයක් වශයෙන් පෙන්වන්නට හදන්නේ ලෝකෙ පිළිබඳ බය සංසාර පිළිබඳ බය නැති කෙනා. සංසාර හොඳට කාලපරුදු එක්කනට තේරෙනවා සංසාරය කියලා කියන්නේ පුදුමාකාර අනිශ්චිතතාවය. පුදුමාකාර බයක්, පුදුමාකාර අනිත්‍ය දෙයක්, පුදුමාකාර දුක් දෙයක්. ඒ සියල්ලම අයින් කළ මේ කයට ගන්න එක සාපේක්ෂ වශයෙන් වටි. හැබැයි ඒක සුන්දර දෙයක් නෙවෙයි. ඒක දරතයක්. ඒක දැවිලි දැවිලි. ඒ නිසා උඹ හිත හදා ගන්න ඕනේ. ඒ කිලිම දරුවචන් කියන මේ දරතය ප්‍රමෝදයක් කරගන්නයි කියලා කියනවා. සති සම්පජඤ්ඤේ පිහිටවන්න අරමුණක් කරගන්න කියන. එදාට මේක ප්‍රීතියක් වාටපත්. අන්න ඒ සතිය ඇති කරගත්තත් වර්තමානයේ අර ප්‍රමෝදය ඇති කරන හැටි නැත්තම් දන්නේ නැත්තම් මේක සති සම්පජඤ්ඤේ පිහිටනකොට එන ලකුණක් බව දන්නේ නැත්තම් මතුමැත්තේ මේ දරතේ මත ප්‍රීතිය පවා මතුවෙන්න බව දන්නේ නැත්නම් ඒ වෙලාවට යාට ඒ අසහ නොදැනුවත්කමේ අදක්ෂ භාවය නිසා බයක් චකිතයක් සැකයක් එන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට සතිය කායෙහි පිහිටනකොට කායගත සතියේ පිහිටනකොට තමන්ට දැනෙන අත්දැකීම හෙලි කරන්න බැරිකම කම්මඨාන සුද්ධ කිරීමේ පළවෙනි බාධකය. දෙක එහෙම පිහිටියට පස්සෙත් දරතයක් දැනෙන්නේ දැවිල්ලක් දැනෙන්නේ තැවිල්ලක් දැනෙන්නේ ඒක කියන්න තරම් යෝගාවචරයට ආත්ම ශක්තියක් වීරත්වයක් නැහැ එයා ඒකත් කියනවා අනේ ඉතින් මෙච්චර මහන්සිලා හම්බ කරපු මේ සතිය හරහා මට ඇවිල්ලා තියෙන දැවිල්ලක් නම් තැවිල්ලක් නම් ඉතින් කොහොමද කමට අසුද්ධ කරන එක ජයග්‍රහණයක් වශයෙන් කියාපාන්නේ කොහොමද ඒක මම විස්තර කරන්න කියලා ඒක sannivedanaye සම්පූර්ණයෙන් බාධා කොච්චර කමඨාන් සුද්ධ කරන්න වෙයිද කොච්චරක් ගුරුවරයා හම්බෙලා කතා කරන්න වෙයිද ගුරුවරයාට කියලා දෙන්න ඔයාගේ දැන් භාවනාව හරි ඒ භාවනාව නිසා වරින් වර හිත වර්තමානට එනවා එනකොට පාළුව දෙවනත් කරලා මොකද්දෝ කුම්මැහි ගතියක් මොකද්දෝ පාළු ගතියක් මොකද්දෝ මුස්පේන්තු ගතියක් එනවා මේ මුස්පේන්තු ගතිය මුළු ලෝකයක් අල්ලගෙන විදින මුස්පෝන්තිරදී අඩු දෙයක් ඒ නිසා මේකට ප්‍රමෝදේ පාල කරගන්න මේකට සති සම්පජඤ්ඤේ පහල කරන්න කියලා. මේක වෙන විදිහකට කියලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එහෙම නැත්නම් පටේද මානසික විද්‍යාවේ පියා මේ අපි අසහනටපත් වෙච්ච මානසික අසහනටපත් වෙච්ච අයට කවුන්සලින් කරනවා එහෙම නැත්නම් ෆ්‍රී ඇසෝෂියේෂන් කරන. ඒ කියන්නේ කවුරු හරි හම්බෙලා උපදේශනයක් දෙනවා. උපදේශනයක් දුන්නාට පස්සේ යාට කියනවා ඔයාට ඇවිල්ලා තියෙනක මෙහෙම එකක් තමයි. නමුත් මේ ලෝකේ තියෙන දේවල් ඉතින් ඕක හැදිලා සමහරට පිස්සු හැදෙනවා. සමහරු කොච්චර ගණන් ගන්න නැහැ. ඒක නිසා ඕක මහා ලොකු දෙයක් කරගන්න එපා. ඒක පුළුවන් තරම් <clears throat> සෞඛ්‍ය සම්පන්න මනසකින් විඳින්න දරා ගන්න ජීවත් වෙනවා කියන්නේ ඕකයි. අත්දැකීම් කියන්නේ ඕකයි කියලා මෙයාගේ හිත හදන එකනේ අර උපදේශකයා කියන්නේ. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමාගේ ජීවිතයේ අවසානයේ ලියලා තියෙනවා. මේ කවුන්සලින් වලින් මේ උපදේශනය කරන්නේ hysteric trauma change into day to day unsatisfactoriness වරින් වර ඇති වෙන මහා හිස්ටරික් ලෙවල් එකට යන මේ දැඩි මානසික අසහන වෙනුවට එදිනදා පවතින සාමාන්‍ය අසන්තුෂ්ත භාවයට හිත හදලා දෙන එක තමයි මානසික විද්‍යාවෙන් කරන්නේ. එසා එදිනදා විශාල ඉස්පහත් වෙලා හිත තැලෙනවා වෙනුවට ඉදින්දා සාමාන්‍ය ටික ටික ටික ටික දුකක් තියෙන බව තේරුම් ගන්න එක තමයි. මේක තමයි බුදුහාමර පෙන්වන ලෝකයක් ඇල්ලුවොත් උඹට ගොඩාක් උච්චාවච භාව එනවා. ඒ නිසා ශරීරය කියන මේ පුංචි ලෝකය අල්ලන්න එතකොට ඒත් අසහන එනවා. ඒත් අස ආතති එනවා. ඒ ආතතිය පුංචි. හැබැයි ඒත් ආතති. අන්නේ විදියට මේ ආතතියක් මේකෙන් එන්නේ කියලා වාර්තා කරන කිසිම කෙනෙක් මම දැන් අවුරුදු 30ක් ඇතුළත කවදාකවත් මම දැකලා නැහැ. මොකද ඔක්කොමලා භාවනා කරනකොට මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙලා භාවනා කරනවා. නමුත් භාවනා හරියනකොට ඉස්සරහටම එන්නේ ආතතියක්. දැවිල්ලක්, පැවිල්ලක්, දරතයක් ඒක කියා ගන්න කාටවත් බෑ. කියා ගන්න ඉසాత බැඳගෙන කිසాగෝතමී බබා වඩාගෙන කියන දෙයක්. අයියෝ බලන්නකෝ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මෙන්න අරෙන් කනවා මෙහෙන් කනවා එහෙන් නලියනවා මෙහෙන් නලියනවා රත් වෙනවා මේක කියනකොට නිකන් භූතයෙක් දැකලා බය වෙලාගේ කතා කරනවා කිසිම කෙනෙකුට පෞරුෂත්වයක් නැහැ කිසිම කෙනෙකුට වීරත්වයක් නැහැ මේ භාවනාවේ ප්‍රතිඵලයක් කියලා තේරුම් ගන්න මේක භාවනාවේ ලැබිච්ච ප්‍රතිඵලයක් කියලා තේරුම් ගන්න තේරුම් අරගෙන ඒක අභීතව ප්‍රකාශ කරන්න යන මනුස්සයා සංසාරේ ඇති වෙන්න දුක් ඉඳපු කෙනෙක් එහෙම නැත්නම් මේ වාල් කරන්නම් වාලේ භාවනා කරන කට්ටිය එහෙනම් භාවනා කරන එක දැන් ෆැෂන් එකක් නිසා භාවනා කරන කට්ටියට කවදාකවත් මේ පරීක්ෂණය සමර්ථ වෙන්න බෑ. හොඳට දුක් විඳපු කිසాగෞතමීට තේරෙනවා මේක. හොඳට දුක් විඳපු පටාචාරාවට තේරෙනවා මේක. සන්තති ඇමතිවරයාට තේරෙනවා මේක. මොකද ඒගොල්ලෝ විශාල දුකකින් ඉඳපු ගමන් උදර්ජනාසි කියනවා අතහැරපම් මිනිස්සු අතීතේ අතහැරපම් මිනිස්සු අනාගතේ වර්තමානයේට ගනින් එකල එකත් අතහැරපම්. ඉතින් මේක මේ ප්‍රේලිකාවට මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ කාටද? ඉසගිනි ගත්ත මිනිස්සුෙකුට. තමන්ගේ දරුවා තමන්ගේ වණීලාලා කොටන අම්මා කෙනෙකුට. තමන්ගේ අම්මා නැතිලා ඉන්න කෙනෙකුට. ගෙට ගිනි ගත්ත කෙනෙකුට කියන අතීතය අතරපන්. අනාගතයත් අතරපන්. වර්තමාන ගණ ඒකත් ධර්තයක් ඒකත් අතරපන්. කියන්න නම් පුළුවන් කොරණ්ඩයි අමා. කොරණ්ඩයි අමා. නමුත් මම මේ කියන්නේ ඊට වැඩිය ටිකක් මේක කාලා දැනටමත් භාවනා කරපු අයට මේ භාවනාවේදී මතුවෙන මේ අසහනකාරී తত্ত্বය. මේකට අපි දාමු සිංහල වචන නුරුස්නාගති. මෙන්න මේ නුරුස්නාගතිය මට භාවනා කරනකොට පහළ වුණා. මේක භාවනා ප්‍රතිඵලයක්. මේක විශාල ලෝකයක් සම්බන්ධ නුරුස්නාගති නෙවෙයි මට පහළ වුණේ වර්තමාන මොහොතේ කය පැවැත්ීමේ ඇති නුරුස්නාගති කියලා මේක ආස්තික ප්‍රකාශයක් විදියට කමඨාන් සුද්ධ කිරීමක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් වෙච්ච දවසේ අපේ ආත්ම ශක්තිය වීරිය වීරත්වයක් වාටපත් එහෙම නැත්නම් අනිවාර්යයෙන් මේක බය උපදවන දෙයක් ඒ නිසා ওই මීතරකල වගේ දැන් අවුරුදු 30 40 ගණක් අපි කරලා තියෙනවානේ කරන එනකොට මේකට නානා පැති වලින් විවිධ අම්මලාගේ දරුවෝ එනවා දරුවෝ එලා කෙල්ඩිම්ම ආපු ගමන් බූදලෙත් එක්කම ඇවිල්ලා අනේ ස්වාමීන් මේක තියාගන්න මං හෙට පැවිදි කරන්න කියන කට්ටියක් තියෙනවා ඉතින් මං කියන්නේ නෑ නෑ දැන් මේක කරන්න එපා සුමාන දෙකක් භාවනා කරලා බලන්න ඔන්න එතකොට පේනවා මොකක් අනේ රෑ යන්නේ හීයේ හඳ එළියේ. ඊටව පැදුරටත් ඔකයි යන්නේ. අර සුමානදක ඉන්න බෑ. හැබැයි භාවනා කරලා නිවන් දකින්න ඕනකම තියෙනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි වතුර ගැඹුරු වතුරකට දාලා තල්ලු කරපන් දම්බි ගහන දාණයෙන් හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගොඩේ ඉඳලා පීනා උගන්නන්න පීනන්න උගන්නන්න ගියොත් එහෙම හැම කෙනාම හීන ලෝකයක ජීවත් වෙන්නේ. භාවනාව කියලා හිතාගෙන ඉන්නේ වෙන මොකද්ද ඒක. අනිවාර්යයෙන්ම වෙනස් එකක් ලැබෙනවා. අන්නේ ලැබෙන අත්දැකීම හුඟක් වෙලාවට Taman හිතනට වැඩිය බොහොම කුංචි එකක්. Taman හිතනට වැඩිය අසහනකාරී එකක්. Taman හිතනට දරතයක්, දැවිලි තැවිලි. අන්නේ ඒක නිර්වද්‍යව වාර්තාගත කරන්න පුළුවන් නම් බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා ඒ අභ්‍යාසය ඇතිකරනද මේ කායගත සතිය වඩා. බුද්ධානුස්සතිය වැඩුවට හරියන්නේ නැහැ. මෛත්‍රී වැඩුවට හරියන්නේ නැහැ. අසුබේ වැඩුවට හරියන්නේ නැහැ. මරණනුස්සති වැඩුවට හරියන්නේ නැහැ. මොකද ඒව නිකන් සංකල්ප විතරයි. මේක කය කියලා කියන්නේ අත් විඳින්න පුළුවන්, අත් දකින්න පුළුවන්, ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා වැරදි නම් ආයෙසරයක් ඒකට දාලා බලතැයි. හැබැයි එකක් තියෙන යට වෙන රහසක් මෙතන. එහෙම නැත්නම් නිති කරන මනුස්සයට හම්බෙන අතවාසියක්. මේක නැවත නැවත කරනකොට අර කය વિશે දැපිච්ච දැනිච්ච දරතය දැවිලි තැවිලි එන්න එන්න අඩුවෙට ගන්න. පටන් ගන්නකොටම මෙච්චරක් ලෝකයක් පාවා දීලා ගත්ත කයෙත් ගත්ත කයගත සතියෙත් ගත්ත සතියෙත් ගත්ත අප්‍රමාදයෙන් දරතයක් නේ කියනකොටම නුරුස්නා ගතිය આવොත් එයා දිකට භාවනා කරන්නේ නැහැ. එයා වෙනුවට මෛත්‍රී භාවනාව ඉල්ලනවා, බුද්ධ අනුසතිය ඉල්ලනවා, අනිච්ච දුක්ඛම් භාවනාව කරනවා. මොකක් හරි මේකට මුණ දෙන්නේ නැහැ. මුණ දුන්නොත් සරුවචාන්සේ සඳහන් කළ තියෙන මේ මුළු කයම බලන එක ඔබට දරදයක් නේ. ඒ නිසා මේ මුළු කයේම තියෙන හතර මහා ධාතුන් වෙනුවට වායෝ පොට්ටබ්බ ධාතු විතරක් බලන්නේ. එතකොට හතර මහා ධාතුන්ගෙන් මේන දරතේ වෙනුවට වායෝ ධාතුව නාසිකාග්‍රේ හැප්පෙන එක විතරක් බලන්න. එතකොට අර ලෝකයක දරතියක් නැහැ, කයේ දරතියක් නැහැ, වායෝ ධාතුවේ දරතේ, පාඨවි ධාතුවේ දරතේ, තේජෝ ධාතුවේ දරතේ, ආපෝ ධාතුවේ දරතේ කියලා මේ හතර තිබුණාට දී යති චිත්තක්ෂණයකට එකයි ඔඩ උස්සක්. අන්න ඒක බලන්න. එතකොට යාට තේරෙනවා මේ ඒ බැලීම හරහම නැත්නම් මේ මුළු කය බලබලා ඉඳලා ආශ්වාස ප්‍රශ්වාසයට හිත දැම්මයි කියලා හිතමු. එහෙම නැත්නම් මේ කකුල් දෙක පොළවේ ඉඳගෙන ඉන්න ආසනයේ වැදිලා තියෙන තැනක තියෙන මේ තද ගති, ගොරෝසු ගති වලට හිත දැම්මනම් මුළු කයම නෙවෙයි දැන් බලන්නේ එක ධාතු කොටාස. ඒ ධාතු කොටාසේ දානකොටම අර දැවිලි දැවිලි ප්‍රමාණය අඩු වෙනවා. එතකොට යාට ලෝකයක කරදර නැහැ, කායක කරදර නැහැ. එක ධාතු කොටාසයක කරදර විතරයි තියෙන්නේ. ආන්න ඒක විස්තර කරනකොට සුරංගනා කතා කතා කරන්න ඕනේ ඒකත් දරතයක්. ඒක පීරිගෑමක්. ඒක පිරිමැදීමක්. ඒක ගැටීමක් කිනීරයක් උඩ තියලා පුළුන් කෑල්ලක් කුළු ගෙඩියකින් ගැහුවා වගේ කෙලින්ම පුරුන් කෑල්ල විනිවිදගෙන කිනීරේවට වදිනවා කුළු කුළු ගෙඩිය වගේ මේ ඉඳගෙන ඉන්නකොට මෙව හරහා ඩ්‍රිල් කට්ටකෙන් විදින්නා වගේ බෙල්ලිල්ලාම්පුවක් තිබ්බා වගේ දැවිලි තැවිලි එන්න පටන් ගන්නවා. අනේ හැම එකක්ම දිහා බලනකොට මුළු කයෙම එකක් නෙමෙයි එකක් දිහා බලනකොට ඒක මුළු කය නියෝජනය කරනවා. මෙතනක් තියෙනවා අර ලෝකයක දරතේ නෙවෙයි කයක දරතේ නෙවෙයි එක ධාතු කොටාසික දරතියක්. දැන් මේක දිහා බලන ඉඳලා හිතමු. අපි නිතරම ගන්න නිදර්ශනයක් වශයෙන් මේ ආනාපාන සති සූත්‍රයේ තියෙන නිදර්ශනයක් විදිහට ආශ්වාස ප්‍රශ්වාසය දිහා බැලුවයි කියලා. දැන් මේ ආශ්වාස ප්‍රශ්වාසයට දැනීච්ච ආශ්වාස ප්‍රශ්වාසයේ ක්‍රමයෙන් එපීට සංසිඳින කතාවක් මම මෙතෙන්ද ඇදලා ගන්නවා. ඒක ටිකක් හදිසි වැඩි ඇති ආධුනිකයන්. පර්මාය ටිකක් දන්නවා මේක. එතකොට දරතිය අඩු වෙනවා. ගොරෝසු ආනාපානේ තියෙන තරම් දරතියක් මධ්‍යස්ථ ආනාපානේ නැහැ. දැන් එයා දන්නවනම් දැන් මේ ලෝකයක් අමතක කරලා කයට හිතගත්ත කයක් අමතක කරලා වායෝ පොට්ටබ්බ ධාතුවේ දැම්ම ඒකත් ගොරෝසු දරතේ දැන් මධ්‍යස්ත වුණා. දැන් මේ දරතයයි අඩු වෙන්නේ. ඊට පස්සේ ඒක නොදැනෙන මට්ටමට යනවා. දැන් මේ දරතයයි නැති වෙන්නේ. ඒ නිසා මම දැන් කළ යුත්තේ මොකද්ද? තවත් සංසිඳන, තවත් දරතේ නැති වෙන, තමත් අසහන නැති වෙන, දැවිලි තැවෙන්නේ නැති වෙන දේ දැන් පේන දෙක් මානේ. භාවනා කරන 100කින් එක්කෙනෙකුටවත් බෑ මෙන්න මේ එන தත්තර ප්‍රශ්න නොකර සැක නොකර නින්දට නොවැටි හයියෙන් නැවත හුස්ම නොගෙන එහෙම නැත්නම් වෙන භාවනාවක් ඉල්ලාගෙන මේකට අනුග්‍රහ කරන්න. හරිම අමාරුයි. කමඨාන් සුද්ධ කරනකොට දැන් අලුත් ලෙඩේ තමයි ගොඩක් භාවනා කරපු කට්ටියට ගොඩක් ප්‍රශ්න. දැන් ඒගොල්ලෝ ඉල්ලනවා මේ සීනිය යෝගීන්ට වෙනම කමඨාන් සුද්ධ කරන්න. ඒ කියන්නේ ලෙඩේ ලෙඩේ ටිකක් බරපතලයි. දෙදේ ටිකක් බරපතල මොකද මේ දරතේ ගෙවෙන එකයි දැන් එකම ප්‍රශ්න. අර ආනපනෙ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න මේක වෙනවා අනිශ්චිත භාවය, මේක වෙනවා සැක බව, එහෙම නැත්නම් නින්දට වැටෙන බව, එහෙම නැත්නම් මම දැන් යන්නේ ඉස්සරහටද පස්සටද කියන බව, මං ඉන්නේ සමතේද විපස්සනාවේද කියන බව, මෙහෙම නිකම්ම නිකන් ඉන්නව වෙනකොට ස්වාමීන් වහන්සේ අනිච්චන් දුක්ඛම් භාවනා කරුවොත් හොඳ නැද්ද කියන සැකේ. බුද්ධ ධර්ම සත්‍ය ටිකක් නිකන් ඉන්නවට නිකන් නිකන් ඉන්නවට හොදි බොමු වගේ කරන එක හොඳ නැද්ද කියලා මේ අහන ප්‍රශ්න වලදී පේනවා මේ හැම කෙනෙක්ම මායාව නියෝජනය කරන හැටි. කෙලෙස් නියෝජනය කරන හැටි. මේ දරතයයි ගෙවන්නේ, බයයි ගෙවෙන්නේ, අසහනයයි ගෙවෙන්නේ. දැන් මේ බලපං මෙච්චර කල්ප කෝටි ගාණක් රැස් කරපු කෙලෙස් කපාගෙන ඔබට බුදුහාමුදුරෝ දීපු කර්මස්ථානේ නිසා මේක මේ දැන් දැක දැක දැනදෙන ගෙවෙනවා. මේක කඩන්ඩ මේක කලකොල කරන්ඩ මේ පාරට අකුල් දෙලන්න මායයා ලක්ෂිකුත් එකක් කොට පෙරක දෝරකක් දෙනවා. යෝගාවචරයා එකක් පස්සේ එකක් කනවා. කාලා ඉතින් මායයාගේ පැත්තේ ඉන්න තමයි අහන්නේ. මොකද ਸਰවචනන්සේ පින්න කායගත සතිය දිගට වඩනවා නම් ඒ තියෙන බය බෙහෙරව අඩු වෙන බව, දරතය අඩු වෙන බව, අසහනය අඩු වෙන බව, ආනාපානේ ගොරෝසු බව අඩු වෙන බව පිම්බි මැකිලිම් බලනකොට ඒක ගොරෝසු බව අඩු වෙන බව දවසින් දවස දවසින් දවස ලේෂ මාත්‍රයක් ඉදිරියට යන්න පුළුවන් නම් ඒ ගමනක තියෙන ප්‍රගමණය ප්‍රගතිය ත්වරණය ජවය ගැම්ම මෙතෙකයි කියලා යන්න බෑ යන්න බැරි මොකද අපට මේ මායාව දෙන ලනු එහෙම නැත්නම් ගොඩ පෙරක දුන නිසා අපි කෙලස් හිත මේකට නින්දට වටනවා එහෙම නැත්නම් කියනවා ඕ නිකන් ඉන්න එපා හයියෙන් හුස්ම අරගෙන බලන්න. එහෙම නැත්නම් කියනවා ඕ නිකන් ඉන්න එපා අනිච්ච දුක්ඛ නැත්නම් කරන්න. මොන්නව හරි අර පෑදීදියට බොරදී ටිකක් දාන්න. අර අනාකූල ප්‍රවාහය ආකූල කරනවා. ඉතින් හිතන්න ඕනේ මේ බුදුහාමුදුරුවෝ මේ කායගත සත්‍ය සූත්‍රයේ අවසානයේට පෙන්නන බය බේරව සවෝ හෝති නවතං බය බේරවං මියා බය බේරව ඉක්මවනවා බය බේරව මියාවේ යටපත් කරන්න තියෙන ඉඩ නැති වෙනවා ওই මධ්‍යස්ථ අවස්ථාවේ මේ ආනාපානේ සංසිඳනකොට එහෙම නැත්නම් පිම්බීම හැකිලින් බලන එක සංසිඳනකොට ඒක බාධා කරගන්න නැතුව විචිනින්ද මේකට වැවෙන්න දෙන්න යෝගාවචරය කල යුත්තේ යමක් නොකර ඉන්න එක විතරයි මේක ප්‍රශ්න කරන්නත් එපා නින්දට වට ගන්නත් එපා හයියෙන් හුස්ම ගන්නත් එපා සැක කරන්නත් එපා දැන් මායя පස ගහලා තියෙන්නේ යෝගාවචරයට අනුග්‍රහකරනද මේ දරතේ ගෙවෙන්නේ මේ දැවිලි තැවිලි ගෙවෙන්න මේ ආස්වාද ප්‍රසවාස ගෙවෙන්න මේ පිඹීම හැකිලිම ගෙවෙන්න ඉතින් මේ ප්‍රශ්නේ මේ මට්ටමට විස්තර කරනකොට තීක්ෂණව හිතන කෙනෙක් ප්‍රශ්න අහනවා හොඳයි හරි දැන් ස්වාමීන් වහන්සේ කියන විදිහට මම මේ ආශ්‍රද ප්‍රසාරයේ සංසිඳක මම ඉඤ්ඤංකෝ ඉවි මේකලිම සංසේ ඉඤ්ඤ දැන් සක්මණේ මම මොකද කරන්නේ සක්මණේ හො වෙන්නේ නැහැ සක්මණේ ඇත්ත කතාව නමුත් උත්තරයක් වශයෙන් කියන්න පුළුවන් සක්මනේ ටික මෙතෙන් එනකොට යෝගාවචරයට තේරෙයි සක්මන මම කරනවා නෙවෙයි අනායාසයෙන් සක්මන් වෙනවා. එතකොට මම වම දකුණ මෙනේ කරන්නත් එපා, උසියෙම තමයි කරන්නත් නැත්නම් එපා. එසවීම යැවීම තමයි කරන්න මොකක්වත් නැතුව gediya පිටින්ම සක්මන් කරන්න හරි. එතකොට පරියන්කේ වෙන වැඩි වෙනවා. එතකොට මේ Tamanට භාවනාවෙන් අනුග්‍රහය ලැබෙනවා නම් මෙතෙක් ආයාසයෙන් සක්මන් කරලා කයට හිත අරගෙන වම වම දකුණ දකුණ කියලා මෙනෙහි කරපු කෙනා දැන් ඔක්කොම වැඩ වෙන හැටි සක්මනේදී තමයි යන හැටි gediya gediya පිටින්ම ඒකකයක් වශයෙන් දකින්න පුළුවන් නම් මේකට දෙන්න තියෙන උත්තරය තමයි සක්මනේදී අනායාසයෙන් සක්මන් වෙනකොට යෝගාවචරයට වයින් කරව බොනික් ඇවිදිනවා දිහා බලා ඉන්නවා වගේ පොඩ්ලෝසු බට්ටේ පැද්දෙන දිහා බලා ඉන්නවා වගේ Tamanටම දැක් ගන්න පුළුවන් දැන් එලවන්න දෙයක් නැහැ. සක්මන යනවා. පිට ඉඳලා Tamanට Taman දිහා බලන්න. එතකොට සද්ද නැහැ එනව නෙවෙයි. හිතවිලි හිතට සක්මන් හිතට නොයනව නෙවෙයි. වේදනා නොයනව නමුත් Taman දන්නවා ඇවිදිනවා. පිනිපාවට පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඉතිච්චරයි. ඉතින් යෝගාවට නිකන් නිකන් මොකද්ද මොකද්ද වගේ හරි නෑ වගේ. මේක නෑනේ මේ දීග සමීකරණ නැහැ, ස්වර්ණමය පාඩම් නැහැ, ලයිස්තු කට පාඩම් කරන්නේ නැහැ, මොකුත් නැහැනේ. ඉතින් සයි මේ විදිහට නිසින්ින්ද යන්න දෙනකොට ඒකට අනුග්‍රහ කරන දාණේ නැති නිසයි මේ කමඨාන් සුද්ධ කරලා මතක් කරලා දෙන්නේ. එහෙම අනායාසයෙන් වැඩවීමත් තමන් ගත්ත ආස්වාස ප්‍රසවාස අරමුණ නොදැනෙන මට්ටමට යෑමත් ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොට හඳුනා ගන්න බැරි මට්ටමට පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ දැකීමත් අරමුණ නොදැනී යාමත් ඔක්කොගෙම සඳහන් කරන්නේ කෙලස් කැපෙනවා කියන්නේ. මෙහෙම නැතුව මෙහෙම Tamanට වාර්තා සපයාගත හැකි බුක් කීපින් කරන්න බැරි වෙන හැම භාවනාවක්ම ਸਰවඥාන්සේ අගය කරලා නැත්තේ නෑ. හැබැයි ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා එහෙම නැතුව අපිට සමාධියකට ගිහිල්ලා අපි කියමු පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන කියලා පැයක් ඉන්න පුළුවන්. නමුත් කෙලෙස් නම් කැපෙන්නේ නෑ ගොයියෝ. කෙලෙස් කැපෙන්නේ නෑ. කෙලෙස් කැපෙන්නේ මේ පටන් ගන්නකොට තිබුණ ගොරෝසු අරමුණ දැක දැක දන දන ගෙවෙනකොට ඒකට සමාදම් වෙන මනුස්සයට විතරයි. ඒක එළඹ වාසය කරන කෙනාට විතරයි. ඒකට ප්‍රමෝදය ඇති වෙන කෙනාට විතරයි. එනිසා මේ කෙලෙස් කැපෙන වෙලාවේදී අනේ අම්මේ මේ මොන කරදරයක්ද මට මේ ධාරතේ වැටෙනවා, දැවිලි දැවිලි වැටෙනවා කියලා කන බින්දම් ගහනවනම් තමන්ට තමන් සාප කරගන්නවනම් ඒ කියන්නේ මායාවේ ලණුවක් කාලා කෙලස් පැත්ත. නෑ මේක දැන් මට හොඳටම පේනවනේ පීරි ගන්නවා වගේ හොඳට තේරෙනවා ගොරෝසුට තිබුණ ආනපාන ගෙවි ගෙවි යනවා. මේ දරතේ අඩු වෙනවා මෙන්න මෙතනදී ඇහැක් පිට ඇහැක් තියාගෙන චීන කන්නඩියක් දාලා බලා ඉන්න වගේ මේ දරතයම අරමුණක් කරගත්තොත් මේ දරතයම නිමිත්තක් කරගත්තොත් ආලම්බනයක් කරගත්තොත් එයාට ප්‍රමෝදයක් පහනවා දැන් ඊටාම සියුම් තැනකට යන බව දැන් ලකුණු තියෙනවා එන්නේ එන්නේ එන්නේ මම සියුම් කරනවා ඒ සියුම් කිරීම හරහා පැහැදිලි ප්‍රතිපදාවේ දියුණුවක් සහ කෙලස් කැපීමක් වෙනවා හැබැයි මෙහෙමයි මට හිතෙන්නේ භාවනා කරලා යම් කිසි කෙනෙකුට මේ තරම් විෂදභාවයක් එන්න අඩු ගානේ අනාගාමි මට්ටමට යන්න අනිත් ඔක්කොට මේක වෙනවා හැබැයි දන්නේ මොකද්ද වෙන්නේ ඉතින් ඒක නිසා ඒ වගේ උත්තමයන් වහන්සේලාගේ බුදුහාමුදුරන්ගේ එහෙම නැත්නම් අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලා මේ කියන කතාවේ ඒ ගැප් ගත්ත කතාවල් ආධුනිකයට පේන්නේ ඔය ආවට ගියාට ඉඳපු ගාන ආනපන තුනී වෙනවා ඉඳපු ගාන සක්මණ ඉබේ කෙරෙනා වගේ වෙනවා යාට හිතෙනවා අපරාධ නිකන් වැඩක් වෙන්නේ නෑ වාගේ කියලා. නමුත් මේ කතාව කවදා හරි Tamanට සාක්ෂාත්කරණේ වෙන්නේ. දිරවන්නේ. භාන සෝවාන් සකදාගාම වෙනකොට නෙමෙයි. අනාගාම වෙනකොට තියෙනවා අනේ මම මෙච්චර කල් කරනකොට මේකේ යාන්ත්‍රණේ දැක්කේ නෑනේ. සර්කිට් එක දැකලා නෙවෙයි වැඩ කරේ. මොකද දැන් තමයි තේරෙන්නේ කියලා. එතකොට යාට ඕනම කලබල තැනකට ගිහිල්ලා භාවනා කරලා ගන්න කලබල අරමුණ එහෙන් බලාන ඉඳදී සංසිඳන හැටි. ඇතිවෙච්ච අසහනේ බලාන ඉඳදී සංසිඳන හැටි. ඇතිවෙච්ච මානසික අසහනේ බලාන ඉඳදී සංසිඳන හැටි. උතුරන වත්තලියකට ඇල්ලතොටියාවක් කරපුවාම නිවිලා යනවා වගේ තේරෙනකොට දන්නවා මම මෙතෙක්කල් කනා බල්ලන් ගහ ගහ කරගත්ත අත්දැකීම තමයි මට මේ දැනුම් දෙන්නේ ඉස්සර මම මට මෙවුවා බය බෙහෙරව මේවා කෙලස් මේවා අනිශ්චිතතා නමුත් මගේ ශද්ධාව මම කඩාගත්තේ නෑ සීලෙ මම කඩාගත්තේ නෑ සතිය කඩාගත්තේ නැති නිසා අද පේනවා ඒ දැනෙන දරතයම එල්ලයක් කරගෙන ආලම්බනයක් කරන අරමුණක් කරන එක ගෙවන් වෙන තැනට ගියා නම් මේ ගෙවෙන්නේ කෙලෙස්. ඒකට සර්වචනාංශී මේ සූත්‍රයේ තියෙන එක නෙවෙයි අංගුත්තර නිකායේ අනිමිත්ත වග්ගයේ සඳහන් කරලා තියෙනවා සනිමිත්තාකෝ භික්ඛවේ උපජ්ජති පාපකා කුසල ධම්මාන අනිමිත්තා. තස්සේ ඒව නිමිත්තස්ස පහනාය තං කිලේසං තස්මින් ඒව කිලේසාය නිරුද්ධේ තං කිලේසං නිරුද්ධති. මහණි ලෝකෙට ලෝකේ ඇතිතාක් හිතේ ඇතිතාක් කෙලෙස් සියල්ලම පහළ වෙන්නේ අරමුණක් ඇතුළේ. අරමුණ නැතුව කෙලෙස් පහළ වෙන්නේ කෙලෙස් පහළ වෙන්න හේතු වෙච්ච අරමුණ ගිවං කරනවා කියලා කියන්නේ කෙලස් ගිවං කිරීම. ඒක නිසා තමන් අල්ලගත්ත අරමුණ දිහා හොඳට අලගිය මොලගිය විස්තර සහිතව බලලා ඒකම නැවත නැවත බල බලා ඉනකොට ඒක ගෙවෙනවයි කියලා කියන්නේ කෙලස් ගෙවීමක් අරමුණ අනාරම්මන වීමක් ඊට පස්සේ සඳහන් කරනවා මේ බලාන ඉන්න අරමුණේ වේදනාව මෙහෙමයි ඒක සර්වචනන්සේ සඳහන් කරන්නේ සවේදනා බික්ක වේ උපජ්ජති පාපක කුසල ධම්මා න අවේදනා තස්මින් යේ වේදනාය නිරුද්ධේ තං කිලේසං නිරුද්ධති තමන්ට යම් අත්දැකීමක් නැත්නම් අරමුණක් විඳින්න පුළුවන් නම් විඳිනව නෙවෙයි ඒකට කියන්නේ දැනෙනවා නම් ගොරෝසුට දැනන්නේ ගොරෝසු කෙලෙස් වල සියුමට දැනන්නේ සියුම් කෙලෙස් වල ගොරෝසුට දැනන්නේ දෙය සියුම් වුණා නම් ඊට කෙලෙස් අඩු වෙලා ඔක අතිසූක්ෂම වෙනකොට තවත් කෙලෙස් අඩු වෙනවා ඒ නිසා මේ දැනිච්ච දේ නොදැනෙන තැනට යනකම් යනවා නම් කෙලෙස් කැපෙනවා මේක ප්‍රමෝදයක් මේක සති සම්පජඤ්ඤයක් මේක ප්‍රීතියක් මේක පස්සද්ධියක්. ඒ බුදුජානක සඳහන් කරලා තියෙනවා සසඤ්ඤිම්මි භික්කවේ uppajjati papaka kusala dhamma no asanyi tasmin yeva ආරම්මනේ niruddhe tang සංඥා නිරුද්ධති අරමුණ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් මේ දැනීම කියන්නේ අකුසලයක් එකින් එක වෙන් කර දැන ගන්න පුළුවන් කියලා කියන්නේ අකුසලයක් සංඥාව කියන්නේ අකුසලයක්. අන්නේ සංඥාව දෙක වෙන්කොල්ල අඳුන ගන්න බැරි තරම් ගෙවෙන තැනට ආවනම් යෝගාචර ප්‍රශ්නේ නෑ මම භාවනා කරන බිම්බීම ඇකිලිම දානපාන කියලා අන්තිමට වෙන දෙකම එකයි. කවදාහරි හිතේ කවදාහරි දනේ සක්මන් කෙරුවත් පරියන් කීටියක් දෙකම එකයි. කවදාහරි තීරේ කවදාහරි දනේ මේ මුළු දවස පුරාවටම මොන ඉරියව්ව මාරුණත් දවසේ කාලය කොම්මෝකේ වුණත් Taman දැනෙන දැනීම අපිට කියනවා හැංගෙන හැංගීම කියලා. ඒ හැඟුම් බර වැඩි ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න කෙලස්. බුදුහාමුදුරට පාර පෙන්නලා තියෙන්නේ ඒ හොඳට ගොරෝසු හැප්පෙන දැනෙන හැඟීමක් අරගෙන ඒක දිහා ලක්ෂ කෝටි වාරයක් බලලා ඒ හැඟීම හඳුනා ගැනීම සඳහා තියෙන ලක්ෂණ සහ ලක්ෂණ හරුව හඳුනා ගැනීම ක්‍රමයෙන් තුනී වෙනකොට කෙලස් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් පාන්දර යාමක කන්දක් උඩ නැගලා දිලිසෙන තරු දිහා බල බලා ඉනකොට මේ පැත්තෙන් ඉර බායනකොට ඉර නැගෙනකොට අර තරු ක්‍රමයෙන් ලීන වෙලා යනවනේ අර තරු ක්‍රමයෙන් නොපෙනී යනවනේ අර කරදෙන්තරෝම ඊගේ ආභාවේ ඕභාසි නැති වෙනවනේ ආනි වගේ තමයි බලා ඉන්න අරමුණ ප්‍රඥාව නගිනකොට තරු එළිය ප්‍රඥානන්ද සූර්යා නගිනකොට තරුවෙලිය යන වගේ බුදුජානන් වහන්සේගේ කායගත සතිය වැඩි වෙනකොට වැඩි වෙනකොට මෙතෙක් කියලා තමන් කුප්පපු මෙතෙක් කියලා තමන් රුප්පපු මෙතෙක් කියලා තමන් දානවපු ඒ සියලු අරමුණු එන්නේ එන්නේ එන්නේ විඳ ගන්න බැරි විඳනව නෙවෙයි එතන හඳුනා ගන්න බැරි තත්ත්වයක් සංඥාව නිරුද්ධ වෙනවා එතකොට මේ අරමුණු අල්ලන මේකල එන්න ඕනේ මේක නොඑන්න ඕනේ අරක ඉස්සර වෙන්න ඕනේ මේක පස්සට වෙන්න ඕනේ කියලා අපි ළඟ තියෙන ලොකු ව්‍යාපාරයක් ඒ ඔක්කොම තේරෙනවා මේ ගෙවෙන අරමුණකට මොන ව්‍යාපාර ලැබෙන මොන මල දාණි හරි කමන්නයි ඉස්සරහින් තියාන හොඳට නැවත නැවත බලන්න දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පනේ සකතේම සුදු වෙලා කියලා ඕනේ අරමුණක් දිහා බැලුවොත් ඒ නීරස වෙනවා ඒකාකාරී වෙනවා කම්මැලි වෙනවා බය වෙනවා කියලා කියන්නේ ඒකේ තියෙන ආකර්ෂණීය ශක්තිය තෘෂ්ණාව තණ්හාව අඩු වෙනවා අන්න එතකොට නොසැලී මේ කෙලෙස් කැපීමක් වෙන්නේ කියලා සංඥාව දිගේ බලන හිටියනම් ආය සංස්කරණය කරන්න යන්න. ඒකට කියනවා අපනි අපනිදාය නැත්නම් අනාරම්මන අපනිහිත ශුන්්‍යත අනිමිත්ත කියලා තුනක් තියෙනවා. අනිමිත්ත කියලා කියන්නේ නිමිටි කරගන්න බෑ. ආස්වාසිය බල බල හිතේ දැන් ආස්වාසිය අහුවෙන්නේ නැහැ. නැත්නම් ආස්වාද ප්‍රසද්ද වෙන් කරගන්න බෑ. ඒ වුණාට භාවනාව තියෙන සතිය තියෙන සමාධිය තියෙනවා. ඊට පස්සේ ප්‍රණීතිය නැති වෙනවා. මම මෙහෙම කරන්න ඕනේ, එහෙම කරන්න ඕනේ කියලා මේ ආනාපානය අල්ලන අපි ව්‍යාපාර කරන ගතිය තියෙනවානේ. මේ ව්‍යාපාරකෙන් අයින් වෙනවා. දැන් මේ නැති වේගන යන, ක්ෂය වේගන යන වෙලාවේ කවුද ආය ආයෝජනය කරන්න යන්නේ මේක? එයාගේ සංස්කරණය කරන ගතිය නැති වෙනවා. කවදා හරි මේකේ ගිහිල්ලා මේක පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා මේ ගෙවෙන පැත්ත දැක්කත් දැනගත්තට පස්සේ මේක ගොරෝසුණත් ගෙවුණත් මේක ඒකාන්තම ගෙවෙනවා ගෙවෙනවාමයි කියලා දැනීම ආවට පස්සේ මේ අල්ලන කොයි අරමුණත් ගෙවෙනවා මේ වෙලාවේ මේක ගොරෝසුර පේනවා මේ වෙලාවේ මධ්‍යස්ථව පේනවා මේක තුනී වෙලා නමුත් එක අරමුණක් මේකෙන් අරගෙන දිගට බැලුවොත් ගෙවෙනවා කියලා දන්නවනම් අරමුණ ගොරෝසුණයි කියලා කනගාටු වෙන්නෙත් නෑ. ගෙවුනා කියලා සතුටු වෙන්නෙත් නෑ. මේ දෙකේදිම නොසලෙන මේ විඥාණය දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය කෙරෙහි නොසලෙන මනසාවට පස්සේ ඒ යෝගාවචරය පිනවඬ නලවඬ කුප්පණ්ඩ මායයට ක්‍රමයක් නැති වෙනවා. එතකොට මේ පුද්ගලයාට තේරෙනවා මෙතෙක් ලෝකයේ අපි සැප දුක් කියලා විඳපු මේ ආමිෂේ වටහාගත්ත සුඛයක් නෙවෙයි මෙතන බුදුහාමුදුර සඳහන් කරන්නේ යමක් අරමුණක් නිමිත්තක් ආලම්බණයක් අරගෙන ඒ ආලම්බණයේ තියෙන රූපණ භාවය බලන්න විඳින භාවය බලන්න හඳුනන භාවය බලන්න ඒක අල්ලන අපි සැලසුම් කරන කතන්දර ගොතන හැටි බලන්න ඒක සම්පූර්ණයෙන් ගිමුණට පස්සේ මේක අරමුණු කරන්න බැරි බව බලන්න ඒක විඳින්න බැරි බව බලන්න. ඒක හඳුනා ගන්න බැරි බව බලන්න. මේක කිරේ තියෙන ව්‍යාපාර නොවැත් වෙන බව බලලා මෙන්න මේ தত্ত্ব දෙකේදී අරමුණු කරන්න පුළුවන් විදි හැකි සංඥා කළ හැකි සංස්කාර කළ හැකි தત્ත්වේ සහ ඒ අරමුණම බොහෝ සිට බලා සිටීමේ මම මේ කතා කරන්නේ කායගත සතිය ඇතුළත අරමුණු කරන්න බැරි විඳින්න බැරි වෙන්කල හඳුනා ගන්න බැරි ව්‍යාපාර කරන්න ඇති මේ தত্ত্ব දෙකම මනුස්ස මනසේ ආකාර දෙකක්. මෙන්න මේ දෙකටම සැලෙන්නේ නැති ගතියට කියනවා අකුප්පාමේ චේතෝ විමුක්ති. මගේ හිත සැලෙන්නේ නැහැ. මොකද මේ koi සලන දේත් කවදා හරි ගෙවිලා යනවා. අන්නේ ගෙවි යන දේ ගෙවිලා ගියත්, ගෙවිලා නැති වුණත්, ගෙවි යන සැහැවියත් ආවෝ, ගෙවි යන ස්වභාවයත් ආවෝ කියන දඬනකන් සාක්ෂාත් කරන කරනකොට ඒ යෝගාවචරයට මේ තරම් ගෙවෙන අරමුණු අල්ලගෙන නේද මම මේ මෙතෙක් කල් සැලසුම් හැදුවේ. එතකොට ඒව හෙල්ලුම් කරන්න බය වෙනවා. කන්දේ gedara නයි දේටයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙයි ගෙන් ගෙටද ගෙන් ගෙයි ගියදා ගෙට ගිනිලා තැවේ. ඉතින් කොයි හදන ගෙත් කැඩෙනවා. සැලසුම් කළ ඇතුවත් කැඩනවා පොල්ලතුමඩවත් කැඩෙනවා. ඉතින් නයිදටයි කියලා කියන්නේ පංචස්කන්ධේ නායකයටයි මේ කියන්නේ. පංචස්කන්ධෙට කියනවා උඹ මේ රූප වලින් ලස්සන මාලිකා හදනවා. වේදනා මාලිකා හදනවා. ජීවිතේ ප්‍රථම යාමේ 60 වෙනකවත් නම් මේ මාලිකා කොහොමඩක් නැහැ. ඊට පස්සේ සංඥා මාලිකා කියනවා මම අයියා මම අක්කා මම තමයි ඔක්කොම බලන්නේ මම තමයි ගම කරන රාලාමේ බබාමේ කියලා ගෙදරිනොට ඔය හැල හැප්පිලි දාන්නේ. අයියා වෙන්න අක්කා වෙන්න. ඊට පස්සේ සංස්කරණය කරන මම නම් කළොත් කිසිම වැඩ පිළිවෙලක් හැදෙන්නේ නැහැ. මම නම් හරියටම කරනවා. ඔය සේරම අන්තිමට නයිදෙට කියනවා යකෝ කොහොමඩක්වත් ඔක්කොම කැඩෙනවා. ඒක නිසා ගෙන්ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ එහෙව් මගුල් වලට ඇයි මෙච්චර ආතති ගන්නේ ඇයි මෙච්චර අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන්නේ ඇයි මෙච්චර පැනඩෝල් බොන්නේ ඇයි මෙච්චර සිද්ධාලේප ගාන්නේ කියලා හිතේ අනේ මේ පැන්ඩෝල් කම්පැනි සහ සිද්ධාලේප කම්පැනි මගේ තරහක් නෑ මට කටට එන වචන මේ ඒක නිසා මේක දිහා හරියටියට බැලුවොත් බුදුහාමුදුරුවෝ කියනවා පටන් ගන්නකොට නම් ටිකක් බය චකිත ගතියක් එනවා. අනේ ආසරණ ගතියක් එහෙම නැත්නම් අනුරුස්නා ගතියක් තමයි තමන් දෙස් දෙන ගතියක් එනවා. මේකට මූණ දෙන මිනිහට කියනවා වීරයයි කියලා. මේකට මූණ දෙන්න වෙන්න බැරි මනුස්සයා කමඨාන් සුද්ධ කළ ඉවරයක් කරන්න. හැමදාම මේ පැත්ත දීපේක අනිත් පැත්ත දාලා ආයහන. මේ පැත්ත දාපේක අනිත් පැත්ත දාලා ආහන. ඒ කියන්නේ ආකාර පරිවිතක්ක නැහැ. කළ යුත්තේ මේකයි කියලා කිව්වට පස්සේ ඒකට එහෙමනම් මේකට කොහොමද කරන්නේ ඔන්න ප්‍රශ්න. ඉතින් භාවනා හැම දියුණුවක්ම යාට අඩීමක් වෙනවා. මරියාදාවක් වෙනවා. නමුත් මේ ධර්මයේ තේරුම් ගත්තා නම් අපි මේ වෙනකොට කොච්චරක් දේවල් ගෙවම් කරනද මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඔය ඉතුරු වෙලා තියෙන එකෙන් පෙන්වන්නේ මෙච්චරක් ගෙවම් කරලා දැන් අහුවෙච්ච ටිකක් කරදරයක් තමයි. හැබැයි ඒක ඩිංගිතයි. ඕක ඉවසපන්. ඕකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඕනනම් පොතේ ලියා ගන්න. ওই දැනෙන දරතේට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඕක අයින් කරන්න බෑ. ඕක සාක්ෂාත්කරණය කරන්න පුළුවන්. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කළ තිනුඹට කවදාරි දුක්ඛ සත්‍ය වැටහෙනවා නම් දැවෙන බතිය, වැටේ තවන ගතිය, වැටේ සංකත ගතිය, වැටේ විපරිණාම ගතිය වැටේ. මේ ජීවත් වෙන බවට මොකද්ද දෙවිලි දෙවිලි වගේක් තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ ඕක නැති කරන්න හදන්න එපා. එතකොට ඒක සීදීනසගන්නේ. මේක ඉවසන්න. දෙකියසන්න පුළුවන් ලෝකයක් දුක් කරදර වෙනවා. ඉතින් යෝගාවචර එතෙන් ගියාට පස්සේ ඒකෙන් සතුට වෙන්නේ නැතුව ඒකත් නැති කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ මේ සෞපතිශේෂ නිර්වාණ ධාතුවේදී නිර්පතිශේෂ නිර්වාණ ධාතුවේ ಗುಣ ඉල්ලනවා. ඒක ලැබෙන්නේ නිසා භාවනා කරනකොට තමයි දැනෙනවනේ මැරිලා නැහැ කියලා යම් කිසි වෙලාවක. ඒකට ගිහිල්ලා ඒක සතුටක් කරගත්ත දවසේ. සතුට මොකද්ද? ඒකට අපිට ලකුණක් තියෙනවා හැම වෙලාවෙම මැරිලා නැහැ කියලා කියන්නේ අපි දොස්තරගේ සාහිත්‍යයෙන් නෙවෙයි කරන්නේ. මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා කියන්නේ තමන දැනුමක් තියෙනවා. මට ක්ලාන්ත වෙලා නැහැ කියලා දැනුමක් තියෙනවා. අන්නේ දැනුමට අපි බයයි. ඕනම ඉරියව්වක ඕනම වෙලාවක මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා දැනෙනවා. මෙන්න මේ අත්දැකීම පොඩ්ඩක් අපිව අසහනකාරී කරනවා. පොඩ්ඩක් අපිව නුරුස්නා ගතියකටපත් කරන මම දැන් මැරිලා නැහැ කියලා බලනවයි කියලා කියන්නේ මරණය පිළිබඳ පුංචි සංඥාවක්. නිින්ද කිල්ල නැති බව දන්නවයි කියලා කියන්නේ මට නිින්ද ගියොත් මම නිකම්ම මලකඳක් බව දන්නවා. මට මෙහෙම හිටියට බ්ලඩ් ප්‍රෙෂර් එක නැග්ගොත් කලන්ත යන්න පුළුවන් නැත්නම් බ්ලඩ් ෂුගර් නැග්ගත් කලන්ත යන්න පුළුවන් බ්ලඩ් ෂුගර් බැස්සත් කලන්ත යන්න පුළුවන් කියලා දැනගන්නකොට හිටගෙන හිටියත් සතිය 100 නැති වුණා 100 දෙපැත්තෙම තියෙන නැති එක කියනකොට නිකාම හිඳාලි දාන හැබැයි ඒකට දොස්තරලා කැමති. ඒ හින්දා හරි දානවා දොස්තරලා කැමති මොකද බිලක් ඉල කීයක් හරි කොටා ගන්න පුළුවන්. ඔය කොච්චර කෙරුවත් දොස්තරලා ඔක්කොම මැරෙනවා. නොමැරෙන දොස්තර කෙනෙක් නැහැ. ඒක නිසා මෙවුවා මේ ජීවිතේ හැටි මේ වෙලාවේ සතුටු වෙන්නේ මොකටද මට මේ බ්ලඩ් ප්‍රෙෂර් එක බ්ලඩ් සුගර් නැග්ගත් කලන්ත හැදෙනවා. බැස්සත් කලන්ත දැන් කලන්තේ නැහැ. නමුත් ඒක අසාධාරණ බන්නේ කරා තියෙන්නේ මේක ඉඳලා ඊගාචි සැක්සෙසේ කලන්ත හැදෙන්න පුළුවන්. ඒ බය තියෙන. බුදු ජානකේ සඳහන් කළ තියෙන මේ මම දැන් මෙතන කියන්නේ කායගත සතිය. මේ කායගත සතිය නිට්ටරෝම අනිකු සියලුම කොඩි පැත්තක දාලා මේ කොඩිය විතරක් අතට අරගෙන දිගට මිශ්‍රාට යන කෙනාට මේ බය තේරම ටික ටික ටික ටික ඇවිලව කැපෙන්න පටන් ගන්නවා. කැපෙනවා කියන්නේ කෙලස් කැපෙනවා ආශ්‍රවක්ෂේකද වීමක් වෙන්නේ. ආන්නේ කැපෙන වෙලාවේදී යෝගාවචරය ශ්‍රද්ධාව පාවා දෙන්නේ නැත්නම් ශීලය පාවා දෙන්නේ නැත්නම් සතිය පාවා දෙන්නේ නැත්නම් යෝගාචරයක් හඟ වෙනාගේ අඟ වගේ කෙලින්ම ඉදිරියට යනවා. එතෙන් ධානකම් අමාරුයි. මොකද හේතුව මේක නෙවෙයි අපි දහම් පාසලේ ඉගෙනගෙන තියෙන්නේ. මේක නෙවෙයි අපේ බණ පොත අපිට උගන්වන්නේ. අපිට බණපතෝ ගන්නන්නේ ඕක මොකක්වත් අටමන්න ඕන හොඳට දන් දීපන් දන් දුන්නා මෛත්‍රී බුද්ධ දාසනේ එකම ධර්ම මණ්ඩපයේදී බුදුචානන් වහන්සේ ධර්ම දේශනා කරද්දී සියලු දිනාටම නිවස ලැබේවා සාදු කියන දව ගන්නවා මේ කියන්නේ කාට හරි දන් දීලා අපිට ෂේප් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ සිල්ලොතෙකුට දන් දුන්නාම ලොකු ස්පින් කුට්ටියක් ලැබෙනවා ඒ නිසා අඹ මේ අගමී පන්දලේ ආම්ලට දෙන්න එපා <clears throat> අරණ්‍ය ආම්ලට දීපන් කාණී ඉතින් ගමේ පන්සලේ ආමුදුර අරන් ආමුදුර රණ්ඩු. කරන හරියක් දුක් විඳින්නේ බර අදින ගමේ පන්සලේ ආමුදුර. ප්‍රත්‍ය වැඩියෙන්ම හම් වෙන්නේ අරන් ආමුදුර. දෙන්න එකතුලා කතා කරලා තියෙනවා මේ ගීය වගේ මෝඩ જાතියක්. අමන જાතියක්. ඒකට හිතන මේ ආමුදුරන්ගේ සීල නිසා මට වැඩි පිංකුට්ටියක් ලබා ගන්න පුළුවන් කියලා අනේ පන්සල් කීයක් යවාගෙන යනවද අරණියට තෑගි ටික දීලා යන්නේ. ඇයි හත් දෙයිනේ තොපි රිසිල් රැපක් කියපේ රැපක් රැක්පියව. ඒකට බෑ. ඒක බෑ අපිට ගෙදර යන්න ඕනේ. ඉක්මනට දාන දීලා පින්ඩික අනුමෝදන් කරන ඉක්මනට ගෙදර යන්න ඕනේ. අර මේ පවුලේ තොරණ ගහන්න. එක්කිනෙකුටත් හිතෙන්නේ නැහැ වීරයෙක් වෙන්න. අපි මේ කාගේ හරි වීරයෙකුට වැඳලා ෂේප් වෙන්නයි මේ අපිට ආගම ගන්නදී ධර්මයේ මේක නැහැ. ධර්මයේ හැම කෙනෙක්ම උප්පත්ති වීරයෙක්. මේ මං විදපු කියපු දේ විදපු නැති එක්කෙනෙක්වත් මේක නැහැ. ඔක්කොමලා විඳලා තියෙනවා ඒ තියෙද්දිත් භවනා පාවනෝදී ඉදිරියට යනවා කියලා කියන්නේ ඒක එච්චෙමෙච්චේ පොඩි වැඩක් නෙවෙයි. ඒ මොකද යා ඒ ලැබෙන හැම චිත්තක්ෂණයකම මේ කායගත සතිය හරහා මේ එන්න තියෙන ප්‍රශ්න මරණේ තියෙන ප්‍රශ්න ටික කල්ැතුව අරගන්න. ලෙඩ වුණාට පස්සේ එන තියෙන ප්‍රශ්න ටික දැනටම ගන්න ප්‍රශ්න පත්‍රේ කල්ැතුව. වයසට ගියාම එන ප්‍රශ්න පත්‍රේ දැනටම ගන්නවා. අරගෙන කටයුතු කරනකොට බුදුජානන්සේ සඳහන් කළ තියෙනවා මේ කායගත සතිය හොඳට භාවනා කරලා තාම ප්‍රතිඵල නැතත් උන් දැන් නිවන් දකින්නේ ලෙඩ වෙච්ච දවසට. එදාට තියෙනවා මේ වඩපු එකේ වටිනාකම දැන් ලෙඩ උණයි කියලා කියන්නේ කරදරයක් නැතුව පැත්ත කරලා බණක් භාවනා කරන්න. වයසට ගියාට පස්සේ පෙන්කෙලින්න දෙයක් එන්නේ නැහැ, ටෙලිවිෂන් බලන්න බෑ, ඇස් පේන්නේ නැහැ, බණක් අහන්න බෑ, කන් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොනව කරන්නේ? ඉතින් දැන් පැත්තට භාවනා කරනවා. ඒ තරමටම වයසට යෑම ගුණයක් වාටපත් වෙනවා ලෙඩවීම ගුණයක් වාටපත් වෙනවා මරණේ ගුණයක් වාටපත් වෙනවා මේ කායගත සත්‍ය කරනකොට ඒ නිසා පුත්‍රයන්සේ සඳහන් කළා තියෙනවා බය බේරව සවෝති එනේන බය බේරව උඩින් පයින්නවා න වතං බය බේරවං ඔහුට අනේමට බයක් වීමට කරන්ති හැදී මම මැරෙයි මට නිින්දෙයි ඒක හොඳට දැන් භාගයක් කාලා තිනවා හෙටත් කනවා ඒ නිසා සහති උප්පන්නම් බය බේරවං උපදින උපදින බය බේරව ඉවසනවා ඒකට මුණ දෙනවා අභිභූය අභිභූය විහෙරති දවසින් දවස ටික ටික ටික ටික ඒන නින්දයයි කියන බය ක්ලාන්ත වෙයි කියන බය මැරෙයි කියන බය මරණයේ සේයාවල් ඒවා එනේන වෙලාවේ බුද්ධි විඳින බුද්ධි විඳින යනකොට කවදා හරි මරණයේදී සතිය කඩා ගන්න මේ කියනකොට නිකන් නොගැලපෙන බවක් වැටහි මරණයේදී සතිය කඩා ගන්න නින්දෙදී සතිය කඩා ගන්න ක්ලාන්ත වුණත් සතිය කඩා ගන්න නැත්නකට ඔය ආනාපානේ සංසිඳන වෙලාවේ අපිට පොඩි පුහුණුවක් දෙනවා. ඒකදී අපිට පේනවා නිින්ද ගියාද නැද්ද දන්නේ, මරණේ තිබුණාද නැද්ද දන්නේ, ක්ලාන්ත වුණාද නැද්ද දන්නේ. පාට අවදි වෙලා බලනකොට පේනවා දැන් ඉස්සලා ඉඳලා තියෙන එකේ මරණවත් දන්නෙත් නැහැ, නිින්ද ගියාද දන්නෙත් නැහැ, ක්ලාන්ත වුණාද දන්නෙත් නැහැ. ආයෙසරයක් ටිකක් වෙලා බහනකොට ආයෙත් ගසලා තායි. ඒ හැම තැනකදීම පෙන්නනවා මේ පුංචි මරණයක්, පුංචි නිින්දක් කුංචි ක්ලාන්තව ගතියක් තියෙනවා මේ භාවනාව ඇතුලේ මේකට බය තියෙන තාක්කල් කායගත සතිය වැඩිලා නැහැ. මේක හරහා යන්න ඕන කියන දවසක් තියෙනවා මේ බය බේරව සහති කියලා කියන්නේ ඉවසනවා කියන්නේ මේකයි. ඒ නිසා කොයි වෙලාවක හෝ යෝගාවචරයා නොදැනීමට අවදි වෙච්ච දවසේ නිවන් දන්න. දන්න දේ ඉන්න කිසිම තැනක නිවනක් නැහැ. අපිට විස්තර කළ හැකි දන්න කිසිම දෙයක නිවනක් නැහැ. දන්න දේ විස්තරකරනද ඒක ගෙවන් වේකන ගෙවන් කරනවා කියලා නොදන්න තැන, අනිමිත්ත තැන, අපණිහිත තැන, ශුන්්‍යත තැනට යනකොට මේ යන්නේ කායගත සතිය දියුණුවකටය. මේ යන්නේ දන්න දේ නොදන්න තැනට යන්නේකටය. කිව හැකි දේ නොකිව හැකි තැනට යන්නේකය. මම යයින තැනදලා මම යන්නේ නැති තැනට යන්නේකය. මේ මම මේ මම නොවේ කියලා සීමා මරියාදාවල හැදිලා යන තැනකටය. මේක මේ ඇති වෙන தත්ත්වයේ කවදාවත් උපදින දෙයක් මැරෙන දෙයක් ඉරහඳ තියෙන දෙයක් නෙවෙයි මේ තමයි හිතේ ප්‍රകൃතිය ඒ නිසා මම එතෙන්ට යනකොට සූදානම් මනසක යන්න තරම් මේ එනේනදී අභියෝගයක් කරගන්නවා නම් සහති uppannam බය බේරවං අබිබුය්‍ය අබිබුය්‍ය විරති එන එන කරදරවලදී මීටත් වැඩිය කරදරයකට මම සූදානම් වෙන්න ඕනෑ කියන මේ බය බේරව සහන ගතිය එන්න පටන් අරගත්තට පස්සේ කියනවා මේ වගේ දේශපාලන ආර්ථික සමාජික වශයෙන් ඇවිස්සලා තියෙන ලෝකෙක ජීවත් වෙන අසරණ දුක්ඥයන්ට කිසිසේත්ම මේ අසාධාරණ විරුද්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් නැහැ. දේශපාලන බලයේ තියෙන ආර්ථික බලයේ තියෙන සමාජ බලයේ තියෙන ඇත්තෝ අමනයි තිරිසක්. ඒ නිසා එක්කෙනෙක් භාවනා කරුවොත් මේ ලෝකෙ මේ බය බේරව සහවගල ඒකේ නඩ පුළුවන් මේ දෙක අතර සමතුලිතතාවයක් කරගන්න. ලෝකේ පවතින්නේ මේ ලෝකයේ මේ අහිංසක මේ පෘථග්ජනයට යම් සාන්තියක් තියෙන්නේ ඒ වගේ බය බේරව සහ වීරත්වයේ කරන භාවනා කරන කෙනෙක්. ඒ නිසා සුකෝ බුද්ධානං උප්පාදෝ කියලා සඳහන්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්චා මනුස්ස ලෝකේ විතරක් නෙමේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ අපායේ ඔක්කොම සංසිඳන. බුදුරජාණන්ගේ යුක්තිය පසින්දලා නෙවෙයි සංසිඳවන්නේ. බුදු කෙනෙක් ලෝකේ පාලනය කියන්නේ ඒකයි. ඒ නිසා තමන්ගේ ලෝකෙට තමන් බුදු වෙන්න. එතකොට මේ ලෝකේ තියෙන මේ බය බේරව මේකෙන් අයින් කරන්න පුළුවන්. ඒ සඳහා මේ කය ඇර මේ කය ඇර යායුතු තනක් හෝ යායුතු කාලයක් නැහැ. දැන් මේ අපි ඉන්නේ වර්තමානයේ ඉලබිලා. ඒ නිසා ඒක තමයි ලොකුම කුසලය. ඒක තමයි තියෙන ලොකුම ආරක්ෂක යන්ත්‍රය. ඒක තමයි ලොකුම සෙත් කවිය. ඒක තමයි ලොකුම මංගලය. ඒක තමයි ලොකුම අප්‍රමාදය, ලොකුම කුසලය කියලා. ඒ කයත් එක්ක උපරිම සුහදකමකින්, උච්ඡන්නකමකින්, ආසන්නකමකින් ජීවත් වෙනවනේ ඒ කෙනාට සරුවචන් වහන්සේත් එක්ක එකම ආරාමේ සරුවචනාගේ සිවුරේ හේවනේ ජීවත් වෙනා වගේ දැනෙනවා. ඉතින් ධර්ම දේශනා સમાપ્ત කරමින් මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට මේ ගමන් කළ මාර්ගයේ ලැබිච්ච අත්දැකීම් හරහා එnde ende ende ende මෙතෙක් විඳපු බය බේරව හරහා යෑමෙන් ලැබිච්ච පන්නරය හරහා මීට වඩා බය බේරව තැනකට ආවත් බුදුන්ගේ නාමයෙන් සද්ධාවෙන් මම මේ රකින්න සීලේ නාමයෙන් මම මේ අරගෙන ආපු සතියේ නාමයෙන් මම මේකත් විනිවිදනවා විනිවිදින්ට ලැබේවා නිදාට මට සද්ධර්මයේ සාක්ෂාත් කරන්න පුළුවන් වෙනවා ඒ ශක්තිය මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ දාසනේදීම ළඟා කරගන්න සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු පොදුවේ පෞද්ගලිකවත් ප්‍රාර්ථනා කරනවා ශිරු දෙනාට ඒක ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දෙනාටම තෙරුවන් සරණයි